ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉන්සා සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්තිමේ අධ්‍යත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අධ්‍යත්තං ධම්මවිචේ සම්බංජංගෝ hoti පජානාති නත්තිමේ අධ්‍යත්තං සත්‍ය ධම්මවිචේ සම්බොජ්ජංගං අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති අනුප්පන්නං වා ධම්මවිචේ සම්බොජ්ජංගං උප්පාදෝ හෝති තංච පජානාති uppannam va ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවනා පරිපූර්ණී හෝති තංච පජානාති තී ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දේශනා මාලාවේ අද 7 වෙනි දවසටයි සැපමින්ලා තියෙන්නේ ජූනි මාසයේ 28 වෙනිදා වෙනකොට. ඉතින් අපි මේ දේශනා මාලාවට මුලින් චත්තාරීසක සූත්‍රයයි කාලකාරාම සූත්‍රය ඉදිරින් තියාගත්තේ. ඉතින් මේ කාලකාරාම සූත්‍රය අනුව අපි පසුගිය ඊයේ වෙනකොට විශේෂයෙන්ම පෙරේදා වෙනකොට සූත්‍රය අනුව යමින් ඒ දැක්ක දෙයි අහන දෙයි විඳින දෙයි හිතෙන දේ ආදී මිනිස්සෙකුට සලායතෙන් ඇතුළු වෙන මේ සියලුම සංඥා ස්ථාන පිළිබඳව ඒ නොසරින අකම්පිය ගුණය තාදී ගුණය පිළිබඳව සරුවචන් වහන්සේ චීනාසවෙන් වහන්සේ නමක් දක්වන ඉදිරිපත් කිරීම අපිට තේරෙන මට්ටමට අපි ඉදිරිපත් කරගත්තා. ඉතින් අනුව මේ යෝග ජීවිතයේදී අවසාන ඵලයේ වශයෙන් පලාපෘතු විය යුතු ඒ තථාගත తত্ত্বය තත භාවය නැත්නම් ඒ తాදී ගුණය වචනින් විස්තර කරන්න බැරි වුණාට අපි ළඟ එහි අභව්‍ය ගතිය ඒක නැති ගතිය හරහා අපි ඇති කරගන්නා ආදීනව හරහා එහෙම නැත්නම් ඇයි තියෙන කටුක දුක් හරහා විකල්පයක් වශයෙන් ඒ අකම්පිය ගතිය, ඒ නොසලෙන ගතිය, සාදී ගුණ අපි අගය කරනවා. ඒ අගය කරනකොට ඒ తాදී ගුණයෙන් යුක්තව නැත්නම් ඒ తాදී ගුණේ නම් වූ ඒ ධර්මතාවය අනුව ජීවිතය දිහා බැලුවොත් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය බැලුවොත් ඒ පුද්ගලයාට කුසල අකුසල ධර්ම පිළිබඳව මොන විදියටද Taman ජීවිතය සකස් කරගත යුත්තේ කියලා අලුත් නව ආකල්පකින් ඒ ප්‍රතිපදාව සකස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම පෙරේද දවසේ සීලයක පිහිටලා යම් ප්‍රමාණයක සමාධියක් එහෙම නැත්නම් හිත සමාහිත බවක් ඇති වෙච්ච කෙනෙකුට කෙලින්ම පිම්පව් එනතන් නරක හොඳ වශයෙන් පෙන්නන නීවරණ ධර්ම සහ බොජ්ජංග ධර්ම අතර මේ නීවරණ ධර්ම පිළිබඳව ඒ తాදී ගුණේ යුක්තව බලන හැටි සර්වඥ දේශනාව අනුව අපි සාකච්ඡා කරගත්තා. ඒ සඳහා අපි මේ කාලකාරාම සූත්‍රයේට සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ පබ්බේ තියෙන කොටස ඉදිරිපත් කරගත්තාම ඒ දෙකේ తాදී ගුණය අතින් සරල සමාන්තර ගතියක් පේනවා. නීවරණ ඇති වෙනකොට ඇති වෙන හැටි නැති වෙනකොට නැති වෙන හැටි වැඩෙනකොට වැඩෙන හැටි ගෙවෙනකොට ගෙවෙන හැටි ආදි වශයෙන් ධර්මතාවක් වශයෙන් නිරීක්ෂණය කරන්න හැටි ඊට පස්සේ ඊයේ දවසේ අපි ඉදිරිපත් කරගත්තේ බොජ්ජංග ධර්ම ඒකෙන් අපි උඟාවක් වැඩි වේලාවක් ගත්තේ මේ සති සම්බොජ්ජංගය තීන්දුව කරගණ්ඩායි තේරුම් ගණ්ඩායි නිර්වචනය ලබා ගණ්ඩායි. මේ සති සම්බොජ්ජංගයේ පවා දිනුපවුණු වෙලා එනකොට ඒක හරහා ඒ උපේක්ෂාව, ඒ ඉවසන සුළු ගතිය, ඒ తాදී ගුණය කොච්චරක් සරුවචනාංශේ පෙන්වලා දීලා තියෙනවද කියන එක වොජ්ජංග පිළිබඳව නිමාවේ දක්වනේ පාඩයෙන් දැක් වෙනවා. අද මේ හදාගත්ත පෙත දිගේම ඊගාවටව තියෙන බොජ්ජංග ධර්ම ටික ඉදිරිපත් කරගන්නටයි ඒ ධම්ම විචය සම්බොජ්ජංගය පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ සඳහන් කොටස උද්දృత කරගන්න. ඉතින් ඒකෙත් ඉදිරිපත් කිරීම සති සම්බොජ්ජංගයට කරන ඉදිරිපත් කිරීමමයි ඒ පාඨයමයි ඉදිරිපත් වෙන්නේ සම්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති ඒක සිංහලට දානකොට <clears throat> යම් කිසි කෙනෙකුට ධම්මවිචේ එළඹී තියෙන වෙලාවක ධර්මයේ පිළිබඳව හොඳට විෂද භාවය විචක්ෂණ භාවය විවිධත්වය විචිත්‍රත්වය හොඳට පේන වෙලාවට ඒක නා දැනගන්නවා මේක සතිය නෙවෙයි සතියෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් වශයෙන් මේ ධර්ම කොටාස මම මාගේ ભેදයෙන් තොරව ධර්ම වශයෙන් දක ගන්න පුළුවන්. ඒක ධම්ම විචයයි. ඒක සතිය නෙවෙයි සතිය ප්‍රතිඵලයයි. ඊට පස්සේ ධම්ම විචය කියන ධර්ම කොටාස හරියට වෙන්කොට දැන ගැනීම හරහා තමයි ඊ ගාවට තියෙන ඒ විරිය සම්පොච්චංගේ වගේ දේවල් තනවා වැඩෙන්නේ. ඒ නිසා මේ ධම්ම විචේ සම්බොජ්ජංගය දකින්නේ පටිච්ච සමුප්පාදේ එකට එකක් හේතු වෙන ක්‍රමයට සතිය මුල් කරගෙන ධම්ම විචේ හරහා අර කියන විදියට යන ගමනක්. ඒක නිසා ධම්ම විචේ කොයි වෙලාවද එළඹී තියෙන්නේ කියලා ඒ යෝගාවචරයා ධම්ම විචේ එළඹිච්ච වෙලාවට ධම්මර ධම්ම විචේ තියෙනවා කියලා දැනගන්නකොට ඒක නිවනට තුඩු දෙන ධම්බොජ්ජංගයක් බවට බෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ වගේ බෝධි අංගයක් බවට පත් වෙන මේ ඥානය මෙතන ධම්ම විචි වශයෙන් සඳහන් වෙන ඥානය බොජ්ජංගවලදී ਸਰුවචනාංශේ වර්ණගලා තියෙන්නේ යම් යෝගාවචරයේක් ඒ Tamanට පරියන්කේදී වෙන්න පුළුවන්. ඒ නිසා සක්මනේදී වෙන්න පුළුවන්. නැත්නම් එදිනෙදා වැඩ කරන වෙලාවක මේ කුසල අකුසල දෙක තේරුම් ගන්නවා. ඒ කියන්නේ හරි වැරදි දෙක තේරුම් ගන්නවනම් සාවජ්‍ය අනවජ්‍ය ඒ කියන්නේ වැරදි සහිත සහ වැරදි රහිත කියන ભેදේ දන්නවනම් ඊගාවට <clears throat> හීනප්පනීත ભેදේ Tamanට වැඩක් කරන්න වෙනකොට විකල්ප දෙකක් වෙනකොට මේක ගොරෝසු දෙයක් මේක සියුම් දෙයක් නැත්නම් මේක හොඳ දෙයක් මේක වඩා හොඳ දෙයක් ආදි වශයෙන් ඒ වගේ තියෙන මේ අර්ථ ભેද වැටහෙනවනම් කන්න සුඛ පටි පටිභාග ධර්ම කියලා මේක ලැජ්ජ විය යුතු බය යුතු කාරණාවක් මේක එහෙම ලැජ්ජාවක් බයක් නැතුව යා යුතු හොඳ සාර ධර්මයක් කියලා බය ලැජ්ජාව ආදි වගේ ධර්ම කොටාස ඒ නාම ධර්ම රූප ධර්ම මතුවෙන මතුවෙන වාරයේ Tamanට විෂදව පෙන. තාම මේකට තීන්දුවක් කරගන්නේ නැහැ. නමුත් හොඳට පේන්න පටන් ගන්නවා මේ දෙයට ගියොත් ඒක කුසල පක්ෂයට වැටෙනවා. මේ දෙයට ගියොත් අකුසලයි. ඒ කියන්නේ මේක දක්ෂ දක්ෂ යෝගාවචරක වැඩි මේක අදක්ෂ යෝගාවචරක වැඩි කියලා කුසල අකුසල ભેදේ තියෙනවා. ඒ වගේම මේක වැරදි සහිතයි. මං ඊයේ මේක කරා. ඒක නිසා මන්ට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා මම මේ වැරදි අඩු තැනකට, නිවැරදි තැනකට යන්න නම් ආදීනව ආස්වාද දෙක සලකා බලන්න ඕනේ. ඉතින් ආධිනවාසද අපිට පොත් වලින් පත්‍රින් බල්ලත් තේරුම් ගන්න පුළුවන්. ඔව් භාවනා කරන යෝගාවචරයා Tamante යම අරමුණක් මතු වෙච්චාම ඒකට යම් ප්‍රතිචාරයක් දාකුවා දක්වපුවාම එයින් Tamante ඉතුරු වෙන දේ Tamange මේ මනස Tamange හිත ඒකන කියවන්නේ මොකක්ද දැන් මේ කරපු වැඩේ හරි මට ඉස්සරහට යන දහිරියක් උනන්දුවක් වෙනවද නැත්නම් මම මේ දෙයට මේ දේ කරපුවාම මට කම්මැලි වෙනවා එපා වෙනවා පස්සට අදිනවද කියලා ඒ Taman දක්වන ලද මිනී කිරිබ හෝ ගණන් නොගෙන සිටීමෙන් හෝ නැත්නම් ඒකට අනුග්‍රහ කිරීමෙන් හෝ මේක හරි පැත්තටද මං තල්ලු කෙරේ වැරදි පැත්තටද කියලා සාවජ්ජාන වජ්‍ය ભેදය වැරදි සහිත වැරදි රහිත ભેදය ඊට අර කියන හීන ප්‍රණිත ભેදය නැත්නම් බයලජ්ජාව ඇති වෙන ભેදය බයලජ්ජාව නැති වෙන ભેදය ඉතින් මෙන්න මේක සම්බන්ධව ධම්ම විජයට බලපාන්නේ මේ අපි සාමාන්‍ය ලෝකයේ තියෙන හොඳ නරක දෙක. ඉතින් මේ හොඳ නරක දෙක සම්බන්ධව ලොකු ගැඹුරක් තියෙනවා ඒක නම් නැත්තේ නෑ. නමුත් එකම දෙය ඉදිරියේ තමන්ගේ හෘද සාක්ෂි විතරයි. ඒකට තමයි මග වෙන්න වෙනවා. ඔය මේ සරුවචනාසිකේ දේශනා අනුව කාලාම සූත්‍රය බොහෝමත්ම මේ බටහිර චින්තකයන් අතර හරි ප්‍රසිද්ධයි. මොකද සරුවචනාංශේ ඕනම කෙනෙකුට තමන් ගන්න විනිශ්චයට තමන් වගවිය යුතු බව ਸਰව බලධාරි දෙවි කෙනෙක් ඇත්තෙත් නැහැ. රජ්ජුරෝම වෙන තීන්දුව කළා හරියන්නේත් නැහැ. කවුරුත් නැහැ. ඔබ ගන්න තීන්දුවට උඹට ගෙවන්න වෙනවා. හරිනම් විඳවපන් හොඳ. වැරදි නම් විඳවපන් නරක එච්චරයි. කියලා ඉන් එපිට මේ ගුරුවරයා කිව්වයි කියලා පොතේ තිබුණයි කියලා දෙයන්නාසි කිව්වයි කියලා ගුඪ ධර්ම කියලා මොන්නම දෙයකටවත් මායින් කරන්න එපයි කියලා පුදුමාකාර විදියට අර ලෝකයේ තිබුණු ගතානුගතික හැම උපමානයක්ම සරුවචනාංශේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ වරයක් දෙනවා හැම කෙනෙකුටම උඹට යමක් හොඳයි නරකයි කියලා තේරෙනවා ඔච්චර විතරමයි උඹට තියෙන එකම ගැලවුම් කාර්යය ඒක හොඳ නම් උඹට හොඳක් ලැබෙයි නරක නම් උඹට නරකක් ලැබෙයි ඒක නිසා මේ අහවලා මට හොඳක් කරයි අහවල් වෙලා මට හොඳක් වෙයි කියලා බාහිරේ විශ්වාස කරනවා නම් ඒක සුද්ධ ලියවිල්ල තිබුණයි කියලා හෝ එහෙනම් අම්මා අප්පා කියලා දුන්නයි කියලා හෝ එහෙම නැත්නම් මේ තර්කයට ගැලපෙනවයි කියලා හෝ එහෙම නැත්නම් අපි ආචාර්ය પરම්පරාවෙන් ආවයි කියලා මොනම දෙයකටවත් මායින් කරන්න එපයි කියලා ඉස්සිස්සලාම මේ ලෝකයේ ශාස්ත්‍රවරයෙක් ඒ කෙනෙකුට තියෙන ඒ හිතීමේ නිදහස් වරය දුන්නේ ඔය කාලාම සූත්‍රය. මොකද සූද්දට වැරදුනේ සූද්දාවක කියවන්නේ පළවෙනි කොටස විතරයි. සූත්‍රේ පිටිපස්සේ කැලලක් තියෙනවා. ඒ විදිහට ඒ කාලාමයන්ට කියලා උඹලා ඇත්ත තමයි මේ විදිහට ප්‍රශ්න කරන එක මොකද එක එක જાති දේවල් මිනිස්සු ඇවිල්ලා කියලා යනවා. ඉතින් ඒ නිසා එනේන මිනිස්සු පිළිබඳ සැකකරන එක වටිනවයි කියලා ලස්සනට ඒකෙන් ගැලවෙන්න හැටි දරුවත් යනසේ මේ මැනගෙන පාවිච්චි කරව සෑම කෝදුවක්ම වැරදි සහිත බව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා ඒ කාලාම මේ වාසීන්ට නිගම වාසීන්ට හොඳ පිරිසිදුවක් කරන් දීලා හනවා යමක් මේ සිද්ධියක් සිද්ධ වෙනකොට ක්‍රියාවක් කරනකොට මේ හොඳ නරක දෙක උඹලට තේරෙනවද කියලා. ඉතින් මිනිස්සු කියනවා අපි මෙතෙක් අලුත් කරගෙන ආවේ ඒක දැන් බුදුන් කියන ඔන්න ඔච්චර තමයි පදනම් වෙලා තියෙන්නේ. හොඳ නරක දෙක තේරෙනවා එච්චරම තමයි. උඹට ඔය තේරෙන හොඳ නරක ඒක වැරදි නම් ඒ තේරුම් ගන්න ක්‍රමය උඹ විඳවන්න වෙනවා. ඒ ක්‍රමේ හරිනම් ඔබට ආනිසංස තියෙනවා. කියලා හරි නැන්නේ මේ සත්තු මරන්නේ කොහොඳද? හොරකම් කරන්නේ කොහොඳද? කාමීත්‍යාචාරය හොඳද? ඉතින් මේ මිනිසුන්ට මේ මිනිසුක දැනුම කියනවා මම මැරෙන්න කැමති නැත්තම් මං කොහොමද තව කෙනෙක් මරන්නේ? ඒ වගේම මගේ වස්තු කවුරු හොරකම් කරන්න කැමති නැත්තම් මං කැමතිද මං අනුන්ගේ දෙයක් මට හොරකම් කරන්න මොකක්ද තියෙන අයිතිය? මගේ කාම වස්තුන් මම පණ වගේ ආරක්ෂා කරලා දෙනවා නම් මම අන්කාන් අන්සතු කාම වස්තුන් වැරදිට පාවිච්චි කරන හොඳ නැහැ. ආන්නේ විදිහට බුදුරජාණන් අර සියලුම mati සියලුම උපමාන පැත්තකට දාලා ඒ මනුස්සර තේරෙන හරි වැරදි හොඳ නරක ටිකෙන් පටන් අරගෙන ඒකට වග වෙන්න මේකට කියනවා සදාචාරාත්මක වගවීම කියලා. ඒ සදාචාරාත්මක වගවීම මේ මනුස්සයාට දුන්නට පස්සේ ඔක මට දෙන්න මම තෝරලා දෙන්නම් ඔයා වෙනුවෙන් හොඳම දේ කියනවා වෙනුවට මේක උඹට ගණි උඹ හොඳ තීරුවොත් හොඳ වෙයි නරක තීරුවොත් නරක වෙයි කළ කළ දේ ඵල ඵල දේ කියන එක ලස්සනට දිනු කරගෙන ඒ මිනිස්සුන්ගේ චිත්ත ප්‍රසාදේ දිනාගෙන සතුටෙන් ලස්සනට අඬ ගහගෙන ගිහිල්ලා පෙන්නනවා වෙන කෙනෙක් ගැන හිතන්න යන්න එපා. මේකේ සම්පූර්ණ අයිති තමන් අතේ කියලා. අනිත් වගේ මෙතන ධම්මවිචේ සම්පොච්චංගෙත් පෙන්නනවා යමක් කුසල අකුසල ભેදී තමන් මෙතෙන් දෙනකන් මේ වහන මධ්‍යස්ථාන දෙනකන් ලෝකේ ජීවත් වුණානේ. ඒ ජීවත් වෙනකොට තේරුණානේ මෙන්න මේ දේ කිරුවොත් හොඳයි මේ දේ කෙරුවත් මේ කුසල අකුසල කියන්නේ දක්ෂා දක්ෂ කියන එක. මේක දක්ෂ ක්‍රමය මේක අදක්ෂ ක්‍රමය කියලා ඔච්චරයි දරන්න තියෙන්නේ. ඒක තමයි තමන් ළඟ ඉතුරු වෙලා තියෙන අත්දැකීමෙන් ලේ වලින් දන්න සත්‍යය. ඒ වගේම වැරදි නිවැරදි කියන එක. ලෝකේ කවුරු මොනවා කිව්වත් තමන්ට තේරෙන වැරදි නිවැරදි දෙකක් තියෙනවා. සාවජ්‍ය අනවජ්‍ය ભેදේ. ඒ වගේම තමන්ට පේන ප්‍රනීත හොඳ මිහිරි භාවයක් තියෙනවා. තමන්ට තේන අමිහිරි ගොරෝසු භාවයක් පේනවා. තමන්ට යම් යම් දේවල් කරනකොට සමාජයේ ජීවත් වෙනකොට අනුන් තමන් ගලපනකොට ලැජ්ජ බය ඇතිවීම බය ලැජ්ජ පිහිටන එක බය ලැජ්ජ නැතිකම කන්න සුඛ ධර්ම කියනවා සුඛ ධර්ම කියලා කියන්නේ <clears throat> දේව ධර්ම වලට බය ලැජ්ජ දෙකට කන්න ධර්ම කියලා කියන්නේ බය ලැජ්ජ නැතිකම ආනේක ධම්මවිචේ වශයෙන් Tamanට වෙනදට වඩා එnde ende ende ende මතුවෙන මතුවෙන අරමක් විශේෂයි <clears throat> අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් මෙන්න මේ සදාචාරාත්මක වගවීම ඔප්නම් වෙනවනම් ඒ වෙලාවට එයා දන්නවා දැන් මට ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඔප්නම් වීම එnde එnde ඒක පුදුමයි. ඒකෙන් තියෙන්නේ දේවල් ගොඩාක් අල්ලබදා ගැනීම නෙවෙයි. එහෙම නැත්නම් ගොඩක් දේවල් කරන්න යෑම නෙවෙයි. වෙන්න තියෙන වැරදි නොකර සිටීම තමයි ඔය ධම්මවිචේ ඉදිරියට එන්නේ එන්නේ එන්නේ ක්‍රියාත්මක වෙන්නේ පින් කිරීම නෙවෙයි. පවු නොකර සිටීම තමයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මෙතෙක් කල තමන් ගත කරපු යම් යම් වැරදි සහිත ජීවිතය ක්‍රමයෙන් හදාගෙන යනවනම් ඒක ඒ පුද්ගලයාට විතරයි තේරෙන්නේ මං වෙන්දට වැඩිය වංක මාර්ගය වෙනුවට ඍජු මාර්ගය කියනවා. අදක්ෂ මාර්ගය වෙනුවට දක්ෂ මාර්ගය යනවා. වෙනදට වැඩිය බයලජ්ජා සහිතයි. වෙනදට වැඩිය මේ හීන දේවල් අතහැරලා ප්‍රණීත දේවල් වලට යනවා කියලා අන්නේ ධම්ම විචේ සම්බොජ්ජංගේ නැති වෙන්නේ කාම ආසාව ඉදිරිපත් වෙනවා. කාම ආසාව ඉදිරිපත් වෙනකොට අර මොනම දෙයකටවත් මායින් කරන්නේ නැහැ. එතකොට හොඳ නරක හරි වැරදි ප්‍රීණ ප්‍රණීත බයලජ්ජ මොකක්වත් නැහැ සාමාන්‍යයෙන් බටහිර ලෝකේ කියනවා කාමෙටයි යුද්ධෙටයි ඕනම දෙයක් බලන් ඒ දෙකට නෑ ඔය බයලජ්ජ නීති. උඟාක් භාවනා කරවට මට හිතෙනවා මට හිතෙනවා තුන්වෙනි එක වශයෙන් දාන කියලා <clears throat> විපස්සනාවටත් බයලජ්ජ මේ නීති නෑ. ඕනෙම දෙයක් වළංගු. Tamanට තේරෙනවා නම් මේක තමයි Tamanට <clears throat> සත්‍ය වැඩෙන ක්‍රමී මේක තමයි මගේ ධම්මවිචේ වැඩෙන ක්‍රමේ ඒ මට්ටමට ආවට පස්සේ හොඳට බටවිට බලන් අපිට ඇඟිලි දික් කරන්න එන අර කරපම් මේක කරන්න කරපම් කියන්නේ කට්ටිය මොකක් හරි වයර් මාරු වෙච්ච කට්ටිය. භාවනා කරපায়ে නෙවෙයි. භාවනා කරපায়ে කවදාකවත් තව කෙනෙකුට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ නිසා සදාචාරවාදීන් ඇවිල්ලා හිතගනින් ඉඳගනින් කියලා අපිට නීති දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔළුව නරක් වෙච්ච කට්ටියත් ඇවිල්ලා ගොඩ ඉඳලා බීනන අපිට වතුර ඉඳගෙන කියාවි ඔහොම නේ දමි ගහන්නේ මෙහෙම ගහපන් කියලා. එයා ගොඩ තාම. ඒ වගේ හරියට ගුරුවරු ඉන්නවා. ඒ හැම කෙනෙකුම පේනවා ප්‍රායෝගිකව නෑ ගැළපෙන ගතියක්. එතකොට යාට ටටා කියලා තමන් වත දම්බි ගහන්න ඕනේ. මොකද තමන් දම්බි ගහගත්තේ නැත්නම් තමන් ගිලිනවා. දෙන්නෙක් එක දම්බි ගහන්නත් බෑ. ආන් වගේ මේ විපස්සනාවෙත් තියෙනවා එක තැනකට ගියාට පස්සේ ඔලොමල ගතියක් තියෙනවා. ඒ කරගෙන යන්න ඕන. නමුත් ඒ ඔලොමල ගතිය පවා සකස් වෙලා ඇවිල්ලා තියෙන හොඳ නරක දෙක හරහා. දක්ෂ දක්ෂ දෙක හරහා. සදාචාරාත්මක වගවීමක් කරා මම මේ දේ කරන්නේ ආර්ය පරිශ්‍රණයට. ලාභයකට හෝ සත්කාරයකට හෝ සම්මානයකට හෝ වෙන දෙයකට නෙවෙයි ආර්ය පරිශ්‍රයෙන් සඳහා කරනකොට ඒ පුද්ගලයාගේ ඒ සදාචාරාත්මක වගවීම වෙන කිසිම ආගමක වෙන විශේෂම විද්‍යාවේ නම් පලාතක නැ සදාචාරය කියන කතාව. විද්‍යාවට ඒක කරප්පක්. විද්‍යාඥයන්ට කවදාකවත් සදාචාරය ගන්න බෑ. බයලජ්‍ය දෙක නැහැ. ඒ ඒක මේ විද්‍යාව නියකට තිබිය යුතු නුසුදුසුකමක් සදාචාරයේ ඉදිරිපත් කිරීම හෝ බයලජ්‍ය දෙක නැතිකම නමුත් සාසත ආගමට යන බොහෝ දෙනා මේ බයලජ්‍යාට කිට්ටු කරනවා ඒ නිසා තමන් කරපු දේ කො දෙයන්ාංශේ දකින්න නැත්නම් කළ කළ දේ ඵල ඵල දේ කියන කර්මය සහ කර්මඵලය අදහනවා කියන මේ ධර්මතා දෙක පිළිගන්න ඕනම කෙනෙකුට යටින් කොහොමඩක්වත් තියෙනවා ඒ තමන් කරන දේ පිළිබඳව වගවීමක් සදාචාරයක් අන්නේ සදාචාරයේ පිළිබඳව පවතිනා වූ සමාජයේ අගයන් ආඩම්බරයන් කඩන්නෙත් නැතුව නමුත් තමන්ගේ කෙලෙස් කපාගෙන ඉදිරියට යෑම සම්බන්ධයෙන් ਸਰවඥාන්සේ ඉදිරිපත් කළා තියෙන කිසිම හානි කරන්නේ නැති පද්ධතියට හානි කරන්නේ නැති ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් ඉදිරියට යන ගමන. ඒක නිසා Taman තුල මේ වගේ කරන්න කරන්න කරන්න භාවනා කරන්න කරන්න කරන සැහැල්ලු වෙන නොසැලෙන මට්ටමට යන මේ තාදීයුගණේ මතුවෙන උපේක්ෂාවට බර වෙන ಗುಣ පහළ වෙනවනම් එහෙම ගුණයක් Taman තුල තියෙන වෙන්නට වැඩිය ප්‍රශ්නයක් දිහා ලීගලී ගන්න නැතුව එලිම් ගැටීම් කරගන්න නැතුව බලන්න පුළුවන් ගතිය එනවනම් ඒ වෙලාවේ දැනගන්න මගේ හිතේ දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා කියලා. සමහර වෙලාවල් වලට එනවා තමන්ගේ ආසාවක් ඉෂ්ට කරගන්න ගියාම කොල්ලෙන් හරි මල්ලෙන් හරි හොඳින් හෝ නරකින් හරි අපි ආසාව ඉෂ්ට කරගන්න ගියාම নানা ආකාර වංචනික වැඩ, ෂටගති, මායාවී ගති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙනකොට තාමත් තමන් හරහායක ක්‍රියාත්මක වෙනවා. හැබැයි දන්නවා මේ කේල් ගහ කණ්ඩ දෙන්න හදන්නේ මේ පොල් ගහ කණ්ඩ දෙන්න හදන්නේ කියලා. එතකොට තේරෙනවා දැන් ධම්ම විචේ නැහැ. මේකෙන් සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ ධම්ම විචේ නැති වෙලාවක් කියලා තමන්ගේ හිතේ ධම්ම විචේ නැහැ. ඒ වෙනුවට ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය, ලාභ සත්කාර අපේක්ෂා කරන ගතිය, එහෙම නැත්නම් මේ අවස්ථාවාදී ගති පහළ වෙනකොට ඒ යෝගාවචරය හිතනවා නම් මේක කවුරුත් දැක්කේ නෑනේ. ඒ නිසා මයිලක තිබුණට කමක් නෑ කියලා භාවනා නොකරන කාලයට වැඩිය භාවනා කරන්න පටන් ගත්තාම මෙන්න මේ ගුණයට තමන්ට තමන් තමන්ට තමයි ඒක වදයක් වෙනවා ආත්ම ද්වේෂයට එහෙම නැත්නම් කියනවා අත්තානුවාදයට හේතු වෙනවා. මම මේක දැන දැන දැක දැනේ දකරේ ඒක නිසා මවන්නේකට තරම් වෙන්නේ නැහැ කියන එක භාවනා නොකරන සිල් නොරකින දන් නොදෙන කෙනෙකුට වඩා ඡන්දපරසු කෙනෙකුට වඩා හොඳට තේරෙන පටන් අර ගන්නවා. හැබැයි ඒ වෙනකොට වැරද්ද කරලා ආදීනවත් ඉඳලා. නමුත් තේරෙනවා ඒ වෙලාවේදී සතිය තිබිලා තියෙනවා. මේ වැරද්ද කරනකොට සතිය තිබිලා තියෙනවා. හැබැයි බයලජ්‍ය දෙක තිබිලා නැහැ. එහෙම නැත්නම් ධම්ම විචේ තිබිලා නැහැ. නමුත් ඒ වැරද්ද කරා කරපු වැරද්ද ගැන සිහිය තියෙනවා. ආධින වෙනකොට සිහිය තියෙනවා. නමුත් මේ දේ කරනකොට මම යම් ප්‍රමාණයකට ලැජ්ජී කුක්කොච්චක නෙවෙයි අලජ්ජී වෙලා තියෙනවා. අලජ්ජී තත්වයකටපත් වෙලා තියෙනවා. කුකුස් කරන්නේ නැතුව ඔලොමලව පැනලා තියෙනවා කියලා ඒ ධම්මවිචේ මේ වෙලාව තිබුණේ නැහැ කියලා තමන්ගේ වැරද්ද හරහා ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඌන භාවය නැති බව තේරුම් ගත්තොත් ඒ වැරද්ද පවා නරකට හිටින්නේ Tamanටම කවදා හෝ ධම්මවිචය කියන්නේ මේකයි ඇතිකොට මේකයි නැතිකොට මේකයි මේක කියලා තේරුම් ගැනීමට උදව් වෙනවා. ඊහර මෙතෙක් කරගෙන ආව සියලුම ಗುಣ හරහා තමයි Tamanට මේ සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ සංසන්දනය සම්බන්ධයෙන් අපි ඉස්සර පොත්පත් වලින් න්‍යාය බැලුවා, ප්‍රමේයන් බැලුවා, සමීක සමීකරණ හෙව්වා. දැන් තමයි Tamanට ටික ටික තේරෙන පටන් අරගන්නේ. ඒ ඔලමල ගති ටිකක් එනවා. නමුත් ඒ ඔලමල ගති කරහා ඒ වැරදි කරද්දිත් සතිය තියෙන නිසා මේ වෙලාවේ දැන් ධම්මවිචේ ඇතුවයි වැඩ කරේ. දැන් මේ ධම්මවිචේ නැතුවයි වැඩ කෙරුවේ කියන එක මේ දෙක වෙන් කළ හඳුනා ගැනීම ධම්මවිචේ ඉගෙන ගැනීමේදී ලොකු ශාස්ත්‍රීය වටිනාකමක් තියෙන දෙයක්. වෙන විදිහකට කියනවා ධම්මංගේ වැරදි ටික හරහා Taman තේරුම් ගන්නවා මෙවැනි තීන්දු ඔලමුලව ගැනෙන්නේ හිතට නොදැනී ෂටගති වැඩ කරනවා. මායාවී ගති වැඩ කරනවා. වංචනික ගති වැඩ කරනවා. වැඩ කරලිවල අන්තිමට දිනුවත් පරාදයි, පෙරදුනත් පරාදයි. ඒක නිසා භික්ෂුවකට භාවනා කරන කෙනෙකුට තමන් තුළයේ මේ පංච ප්‍රධානියංග භාවනා කරන්නෙකු සත්වීතුවේ ප්‍රධාන භාවනා ලක්ෂණ පහ ගැන කතා කරනකොට අසතෝ හෝති අමායාවි අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු කියලා ෂට වෙන්න එපා අසත වෙන්න කියලා කියනවා මායාවි වෙන්න එපා අමායාවි වෙන්න කියලා කියනවා අසතෝ හෝති අමායාවි අත්තානං ආවිකත්තා තමන්ගේ ඇති తত্ত্বය ඇති తතු හෙලි කරන්නයි කියලා කියනවා අපි සාමාන්‍යයෙන් පාපොච්චාරණය කියන වචනේ පාවිච්චි කරන්නේ. වැරද්දක් කරුවාට පස්සේ උසාවියේ ගිහිල්ලා කියනවා ගත් ෆිනිෂ් කාර්තුණි මම ඇති මේ වැරද්ද මම කරා මම මෙතෙක් වෙලා මේ කිරුවේ නැහැ කියලා කී කිය හිටියට මම මේ වෙලාවේ උසාවියේ ප්‍රකාශ කරනවා කෙරුවයි කියලා වගේ යම් කිසි කෙනෙක්ගේ ආපත්‍ති දේශනා කියලා අපි භික්ෂුන් වහන්සේලාගේ තියෙන වැරද්දක් කරපුවාම ඒක තමන් තවත් භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපිට ගිහිලා හෙලි කරන ගතිය. ආන්නේ විදිහට ආවිකරණය ආවිකතායිස පහසුවෝද කියලා සරුවචන ඔය ප්‍රතිමොක්ෂ දේශනා කරන කියලා ලස්සන වාක්‍යයක් කියනවා. ඔබ හෙලි කරපන් හෙලිවරු ගාමට පහසුවක් දැනේ. අපි මේකට සමාව ගැනීම කියලාත් කියනවා, පාපොච්චාරණය කියලාත් කියනවා. ඒක හරහා ඒක නමුත් මේ පාපොච්චාරණය කරන්න කියනවා සත්තදිවා සබ්‍රක්‍මචාරීසු. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපිට හෝ මෙවැනි බරපතල වැඩකට ජීවිසගත්ත යෝගාවචරයක් ඉස්සර නිකන් පිස්සෙප් පිහට්ටෙක් ඉස්සර කියන්න යන්න එපා. කියන්න ගිය ගමන් ඒක යා වැරදියට පාවිච්චි කරනවා. Taman ඒ ධම්මවිචය නැතුව සතිය ඇතුව මම මේ වැරද්දක් කරා. මම මේ වැරද්ද මම දන්නවා කරපු බව. මම දන්නවා මේක ලැජ්ජ බය නැති කෙනෙකුට ගැළපෙන දෙයක් මට තරම් වෙන්නේ නැති බව. ඒක කරපු නිසා මට ඔබතුමාට හෝ මේ පරිසරයට හෝ මොකක් හරි මම ඇති වැරද්දක් වුණා. මම ඒකට මට සමා වෙන්නේ කියලා කියන්න ඕන කරන්නේ එවැනිම ගුණයක පිහිටෙක එකට මිස එහෙම ගුණයක නැති කෙනෙකුට නෙවෙයි. ඒක නිසා හෙලිකිරීම පවා කරන්න ඕනේ සත්තරිවා සම්බ්‍රහ්මචාරීසු. බුදුහන්වන්ට හෝ බණ භාවනා කරන කෙනෙකුට. ඉතින් අන්න ඒ අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤපඤ්ඤ උත්ථාපනේන කියන වචන දෙකක් මේ විශේෂයෙන් ප්‍රාතිමොක්ෂය සඳහන් කරලා තියෙනවා. තමන් හා සමාන බණ භාවනා කරන සම්බ්‍රහ්මචාරී කෙනෙකුත් ප්‍රත්‍ය කරගෙන තමන්ගේ වැරද්ද හෙලි කරනවා. නැත්තම් මේ අඤ්ඤමඤ්ඤ වචනේන එකිනෙකාට කතා කරගන්නවා අපි තාම 100ක් සුද්ධ නැහැ අපි ළඟ මේ වගේ දන හෝන දන ශතගති සිද්ධ වෙනවා මායාවී ගති සිද්ධ වෙනවා වංචනික වැඩ වෙනවා ඒ නිසා අපි මේක හෙලි කරමු වැරද්ද හෙලි කරමු හෙලි කරනකොට ඒ වැරද්දෙන් එන තියෙන නපුරු ආදීනව අඩු වෙන ගතියක් තියෙනවා ඉතින් ඒ සඳහා Taman එක හදා බෙදා ගන්න පුළුවන් සමව Brahmacharya හැතිරෙන සම්ප්‍රක්‍මචාරින් වහන්සලා අවශ්‍යයි. ආනේ වෙනකොට මේ හෙලි කිරීම හරහා විශාල සාන්තියක් ලැබෙන හැබැයි වෙච්ච හානිය අඩු වෙන්නේ නැහැ. වෙච්ච හානිය තියෙනවා. නමුත් තමන්ගේ හිතට ලොකු සාන්තියක් එන්න පටන් ගන්න ගන්නවා. බුද්ධ දේශනාවම සරුවචන සඳහන් කරලා තියෙනවා තථාගතප්ප භික්කවේ වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡං. මහණි මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා ධර්මය හෙලි කරන්න කරන්න බබලමු. අරුගානේ පවක් කෙරුවයි කියලා පව හෙලි කරත් නැත්නම් සමාව ගත්තත් ඒක ලොකු සාන්තියක් දෙනවා. නමුත් ඒක බයට හෝ දඬුවමකට යටත් වෙලා හෝ එහෙනම් මේ ලෝකයට පේන්න කරන එක නෙවෙයි. තමයි සදාචාරාත්මක වගවීමක් කරහා. මේක වෙනවනම් ඒ පුද්ගලයාට කොච්චර ආවිකත අහිස පාසුවත් වගේ පහසයක් ලැබෙන අතර ਸਰවචනන්සී ඔය මේ පුක්කුසාති බ්‍රාහ්මණයට ඔය බහුදාචික සූත්‍රයේම දේශනා කරනකොට යම් කිසි කෙනෙක් තමා වශයෙන් තමන්ගේ වැරද්ද දැනගෙන මත්tei සංවරයේ පිණිසේ ධර්මයේ හෙලි කරනවා එනවා පාපේ හෙලි කරනවා පාපොච්චාරණික වැරද්ද කියනවා ඒක තමයි සජීවී ශාසනය කියලා සරුවත්යන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට කවදාකවත් නිඳා කරන්න එපයි කියලා. කවදාකවත් ඒක පුංචි කළ සලකන්නත් එපා කෙනෙක් තමන් සදාචාරාත්මක වගකීමෙන් තමන්ගේ වැරද්ද දැනගෙන තවත් ගුණවතෙක් ඉදිරිපිට හෙලි කරනවායි කියලා කියන්නේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර පිරිසිදු බවක් ඒක හැම වෙලාවෙම අගය කරනවා. ඒක තමයි අපි සාමාන්‍ය ආත්මෝපදේශ කරන කියන්නේ උපහැරණයට කියන්නේ වැරද්ද කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා. හැබැයි හිට්ලර් කියලා තියෙනවා එක වැරද්දකට සමාව දෙනවා කියන්නේ තව වැරද්දකට අවසර දෙනවා කියන එක. ඒ නිසා සමාව දීම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ඒ මනුස්සයා මේ ආයති සංවරයටද මේ යන්න හදන්නේ නැත්නම් මේ කියපු දෙයින් සමාව අරගෙන තව වැරද්දක් කරන්න අවස්ථාවක් ගන්නවා කියනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති ඒවා මේ වීඩියෝට කියන්නත් ඕනේ ඉඳලා වීඩියෝ කියන්නත් ඕන නිසා පල්ලියේ තියෙන අර ගිහිල්ලා පව් සමා කරන ගතිය. හිලට කට දීලා කියන කතාව. ඉතින් මිනිස්සෙක් ගිහිල්ලා ඒක දැසක් පාදර ඇතුලින් දදිකවලු පාදර මම පොතක් හොරගම් කරයි කියලා. පාදර කිව්වලු අයිතිකාරයට දෙන්නේ කියලා. ඉතින් මෙයා කිව්වලු එනම් පාදර ගන්නදී. නෑ මට එපයි කිව්වා. ඉතින් පොත අරන් ගියලු බන්නකොට පාදරගේ පොත හොරකම් කරලා තියෙනවා. ඉතින් පාදර එපයි කිව්වනේ අරගෙන ගියා. ඒ වගේ පව් සමා කරන්නේ සුද්ධ වෙන්න නෙවෙයි. දෙයනති කියලා තියෙනවා මේ පවක් වෙච්චාම කියලා කියන්න කියලා පාදරගේ පොත හොරකම් කරලා ගිහිල්ලා පව් සමා කරනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඊට වෙද්දී ලොකු සදාචාරාත්මක කිමක් අවශ්‍යයි. Brahmacharya රකින්න කෙනා. ඒක ඒ වෙලාවේ වෙලාවක් එනවා අපට යම් පරිසර වලට ගියාම තමන්ගේ ඊටාම කුඩා වැරද්ද පවා එහෙම නැත්නම් විශේෂයෙන්ම තව කෙනෙකුගේ හිතමනාප වුණොත් එහෙම නැත්නම් කාටද හානියක් වුණොත් එහෙම නැත්නම් ඉක්මවා කටයුතු කෙරුවොත් මටත් ඕක එක දවසක් වෙලා තිනවා මට වෙලාවේ හිත නරක වුණා හිත තැළුණා ඒ අර මනුස්සයා මම කරලා වැරද්දක් කරලා යටපත් කරගෙන ගියා ඒක නිසා හොඳම වැඩි තමයි ආපහු ගිහිල්ලා ඒක සමාව කරලා මසට මතක් කරලා එන එක හොඳයි කියලා ඒ වගේ දේවල් වල ලොකු මෙලෙක් ගතියක් ලොකු මුරුදු ගතියක් යෝගාවචරට එන්න පටන් අර ගන්නවා ඒක අන්නතර කන්න සුඛ ප්‍රතිභාග ධම්ම බයලජ්‍ය සහිත වීම සහ බයලජ්‍ය රහිත වීම එහෙම නැත්නම් මේ කුසල අකුසල දන්න ගතිය සාවජ්‍ය අනවජ්‍ය ભેදය මේකේ කවදාකවත් කෙලවර කරන්න බැරි තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒ නිසා Taman අර ගොරෝසු ගොරෝසු නරක ගති අඩු කරන අඩු කරන අඩු කරන යනකොට එන්නේ එන්නේ එන්නේ මේක සුද්ධ වෙලා සුද්ධ වෙලා පුළුවන් තරම් ඒකෙන් ගියාට පස්සේ ඒකේ තල තුනකමට එනකොට මොන්න දෙයක් කරත් කෙනෙක් වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට හිරිහැර වෙන්න ඉඩ තියෙනවා. හිංසා වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අඩු කරගනීවි Tamange වැඩ මේ කුසිතකමට නෙවෙයි ආරාධනාවක් ආවොත් මිස හිතල මොනවක් කරන්නේ කවුරු හරි අමාරුවක වෙලා තමන්ගේ ඇඟම කියනවා නම් ඒ කම්පාවටපත් වෙච්ච කෙනෙක් අනු වෙන අනුකම්පාවෙන් ක්‍රියාත්මක වෙනවා ඇර අනුකම්පාව හොය හොයන්න යන්නෙත් නැහැ දුක් විඳින ජනතාව හොය උදව් කරන්න යන්නෙත් නැහැ ඉදිරිපත් වෙච්ච එක්කනාගේ කම්පාවක් ආව නම් අනුකම්පාව අනුව ශරීරයට ඉඩ දෙනවා ඒ දේ කරලා දාන්න. කවුරු හරි ඉල්ලීමක් කරොත් අහන ඔබ සීයෙන් බුද්ධියද මේ කතා කරන්නේ ආයෙ උදව් කරනවා. එහෙම නැතුව මේ කියන බයලජ්‍ය දෙක આવොත් මේ කියන සාවජනවජ්‍ය આવොත් මේ කියන එක වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා මේ අනුන්ගේ පව් කොන්ත්‍රාත් බාර ගන්න යන ගන්තබා බිස්නස් අඩු කරන්න පටන් ගන්නවා මේ පින්කම් කරනවායි කියලා අනුන්ට උදව් කරනවා සමාජ සේවය කරනවා හොයාගිලා අරමයක් කරනවා කියන එක තමා විසින් තමන්ම ප්‍රශ්නෙන් පැන යාමට කරන විකාරයක් බව තේරුම් ගත දවසේ මේ අරණ්‍ය ජීවිතයක ශුන්‍යාගාරගත වීමක ගහක් මුලට යෑමේ අද වැඩි ලොකු අර්ථයක් තියෙනවා. මොකද ආමන්ත්‍රණ හොදි සහාය මැජේ ගමනේට ආනේ චාරේ නිසින්නාය අනබිචිතං සේරිතං බෙකමානෝ ඒකෝචරයේ කග්ග විසානකක්කෝ බුදුජාණන් වහන්සේගේ ඔය කග්ග විසාන සූත්‍රය සූත්‍ර නිපාතේ තියෙන වටනා සූත්‍රයක් ඒ කියලා තිනවා ආමන්තනා හෝති සහාය මජ්ජේ අපි පිටිසක් එක්ක සහායෙින්ද ගියොත් ඒ Tamanට ලැබෙන ආරාධනා ආමන්ත්‍රණ සාමීචි පිළිසරණ කතා පිළිසන්තර කතා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ගමන් කරමින් හිටියත් හතර ඉරියව්වෙම කරනවා කියලා කියනවා කවදාකවත් ඉස්පහසු වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ සමාජශීලී වීමේ තියෙන ආදීනවය. අනබිජිතං සේරිතං පෙක්කමානෝ යම් තේ ස්වෛරී භාවයේ බලාපොරොත්තු වෙනවා නම් මේ බෑ කියන්ට නොවේවා නෑ කියන්ට නොවේවා කියලා අපේක්ෂා කරන නැත්නම් තමන්ගේ විවේකයේ බලාපොරොත්තු වෙනවනම් අනබිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කංග වේනගේ තනි අඟ වගේ හැසිරියන් කියලා තියෙනවා. ඉතින් මම රසාව කරන කාලේ ඕක තමයි මගේ දොරේ ගහගෙන තියලා තිබුණේ. ඉතින් හොඳ වෙලාවට කාටවත් එක තේරෙන්නේ නැහැ. පාලි තියෙන නිසා මේ ওই ගාතාව ගහන්නේ මම කටපාඩම් කරනවා. <clears throat> නිතරම කටපාඩම් කරනවා. ඊට පස්සේ අර සුදු මහත් එක්ක ඇවිල්ලා මොකද්ද මේ තියෙන්නේ කියලා ඊට පස්සේ මම කරා මෙන්න මෙහෙමයි. ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ ථානේ චාරේ නිසින්නායේ අනබිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විශාන කප්පෝ කියලා. ඊට පස්සේ ගෝය අංගයෙන් ලබන අවුරුද්ද වෙනකොට දෙක වෙලා තිබුණ නැත්නම් මම පුදු වෙනවා කියලා. ෂුවර් වෙ ඉන්න විදියට. මම කව කමන්නේ මම අන්තිම මොහොත දක්වා තනි අංගයෙන් තමයි ඉන්න බලන්නේ කියලා. ඒකේ ඒකෙම මම හිතන්නේ කග්ගවිචාන සූත්‍රය නෙවෙයි ඒකේ තියෙන්නේ මාතංග සූත්‍රෙ වෙන්න ඇති. ඒකේ කියලා තියෙනවා කාන්තාවක්ගේ අතේ තනි වලල්ලක් නම් තියෙන්නේ ශබ්ද වෙන්නේ නැහැ දෙකක් පැටුණු ශබ්ද වෙනවා. වලුළු දෙකක් ආවොත් අත හොල්ලනකොට සල්සල ගන්නවා. ඒ නිසා දෙන්නෙක් ආවොත් කචකචේ. තුන් දෙනෙක් ආවොත් ගම. හතර කියන්නේ කලහයයි. තනියා දෙයියෝ. තනියම ජීවත් වෙනවනම් ඔය මොකක්වත් නැහැ මොනම කචකචයක්වත් නැහැ තීන්නේ කන නැත්තනිකයි. ඉතින් අන්නේ විදිහේ මේ සදාචාරාත්මක වගවීම තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනවා මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් එක්ක ඉඳ වෙනවයි කියලා කියන්නේ අර ඉතාමත්ම දුර්ලභ බුද්ධ කලාව පාවා දෙන්නේ. අර ඉතාමත්ම දුර්ලභ විවේකී පාවා දෙන්නේ. අර ඉතාමත්ම දුර්ලභ විශ්‍රාම වීම පාවා දෙන්නේ. මේ තාදී ගුණේ බව හෙල්ලුම් කන්න පටන් ගන්නවා. හොඳට පුහුණු කරුවොත් ඒක වෙන්නේ නැහැ. නැත්තම් මේ ඇසුරේවි. ඉතින් ඒක නිසා ඒ ධම්ම විචේන කෙනා ඒ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් ඊගාවට යම් ප්‍රයත්නයකින් යම් උත්සාහයකින් Tamanට මේ අයින් කළ හැකි කෙලස් ටික අයින් කරගන්න පුළුවන් නම් ඒ සඳහා පැමිණිච්ච වෙලාවේ කලබල වෙන්නේ නැහැ. නමුත් මතු සැලසුම් වලදී හැකි තාක් දුරට අන්න අර විදියට සදාචාරාත්මක වගවීම හරහා ඒ තමන්ගේ සුවෛරී භාවය, ඒ තමන්ගේ තියෙන විවේකය උදේකලා බවට උනන්දු වෙන. හැබැයි ඒ එවැනි මට්ටමකට සතිය ධම්මවිචේ වැඩිචි නැති කෙනාට හුදෙකලාව කියන්නේ දඬුවමක්. හුදෙකලාව වෙනකොටම බයක් ඇති වෙනවා. හුදෙකලාව වෙනකොටම පාළු ගතියක් ඇති වෙනවා. එයාට සමග වාසය කරන සහචර පිරිස නැති නිසා. ඒ કોઈ බටහිර රටවල් වල අවුරුදු 55 60 වෙනකොට පෙන්ෂන් ගන්නකොට මහා බීතිකාවක්. මොකද පෙන්ෂන් ගත්තට පස්සේ මේ මනුස්සයාගේ වටිනාකමක් නැහැ. ඉතින් මේ මනුස්සයා අනිවාර්යයෙන්ම මහලු නිවසකට තල්ලු කරලා දානවා. ඊට පස්සේ ඔය විද්‍යාව බලාගෙන හරි ටෙලිවිෂන් අධ්‍යා බලාගෙන හරි ඉන්න එකයි තියෙන්නේ. නිකන් අවලංගු කාසි වගේ. ඉතින් ඒක නිසා මේ මනුස්සයන්ට විශේෂ බීචිකාවක් එනවා රසාවක් හම්බෙන ලොකු සතුටක් ඇති වෙනවා. රසයෙන් පෙන්ෂන් ගන්න දවසේ මහා බීචිකාවක් එනවා මොකද යාට පේන්නේ රැහෙන් අයින් වුණා කොන් වුණා තනි වුණා වගේ. නමුත් අර තාදී ගුණේ පුරුදු කරලා තියෙන එකනට හම්බ වෙන්නේ ඒකේ අනිත් පැත්ත අන්නර වගේ තනි වෙනකොට විවේක වෙනකොට තමන්න මේ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහලා ඒ විනිශ්චය කරමින් සම්බන්ධ වෙනවට වැඩිය ආරාධනාවක් ආවොත් ඒ වැඩේ කරනවා එහෙම නැත්නම් තමන්ටම අනුකම්පාවක් ආවොත් ඒ වෙලාව කරනවා නැත්නම් පුළුවන් තරම් පැත්තකට වෙන එක ඉතින් මේක නිකන් කුසීත ගතියක් කරදරීමක් ප්‍රශ්නෙම් පැන යාමක් විදිහට පෙනුනට සාමාන්‍ය ලෝකයට බැලුනට පෙනුනට සරුවචන සඳහන් කරලා තියෙනවා භාවනා ජීවිතයට අවශ්‍ය කරන විරිය සම්බොජ්ජංගේ වැඩෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන කෙනාටයි කියලා. නැත්තම් අපිට අපේ වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ වීර්යකුත් නැහැ මොකද හේතුව අපි নানা ප්‍රක්‍රම වලින් අපි හුරතල් කරගෙන নানা ප්‍රකෝලට හිත යොදාගෙන ගත කරන්න ගියාම අන්තිමට තමන්ගේ වීර්යයත් ඡේ වෙනවා කාලයක් නැති වෙනවා ඒ නිසා මේ වගේ ගලණයක් තියෙනවා සත්‍යයෙන් ඉන්න කෙනාට තමයි මේ කන්න සුක්ඛ ධර්ම තේරෙන්නේ සතියින් ඉන්නේ කරලා තමයි මේ හරි වැරදි මේ සාවජ්‍ය අනවජ්‍ය ධර්ම තේරෙන්නේ. එයාට තමයි කුසල අකුසල තේරෙන්නේ. තම සාමාන්‍ය ලෝකයේ පැත්තෙන් බලනකොට ලෝකයා හිතන්නේ හොඳ නරක තේරිලා හරි වැරදි තේරුණාට පස්සේ තමයි සතිය වඩන්න ඕනේ. ඒ කියන්නේ හරි වැරදි තේරෙන එක බොහොම පුංචි වැඩක් ඊට පස්සේ තමයි සී ඒ කියන්නේ හරි වැරදි තේරලා සදාචාර වග වෙනවා කියන්නේ සීලෙනේ මේ සීලෙට පස්සේ තමයි සමාධි භාවනා කරන්න ඕනේ සතිය වඩන්න ඕනේ කියන එකයි සාමාන්‍ය ක්‍රමය නමු සර්වචනසේ මෙතනදී පෙන්නනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේදී පෙන්නනවා ඊට විරුද්ධ නැත්නම් ඒකේ පටිච්ච සමුප්පාද ක්‍රමය සතිය තියෙන මනුස්සයාට විතරයි වැරද්ද නිවැරද්ද තේරෙන්නේ සදාචාරාත්මක වගවීමක් තියෙන්නේ හරි වැරදි දෙක තේරෙන්නේ. ඉතින් ඒක නිසා සතියෙන් තොරවත් එහෙම තියනවා වගේ හැසිරෙනවා. නමුත් ඒක එච්චර මුල් බහගත්ත ගුණයක් නෙවෙයි. එච්චර yaadena ගුණයක් නෙවෙයි. සරුවචාන්සේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන් විප්පයුත්තස්ස හතෝපනිසං හෝති හිරොත්තප්පං කියලා. මහනි යම් කිසි කෙනෙකුට සති සම්පජාඤ්ඤය නැත්තම් නිකම් සිහිනුවන නැත්තම් එයාට බයලජ්ජා ඇති වෙන්න තියෙන මූලික පදනමවත් නැහැ කියලා. මූලික පදනම දෙදරලා තියෙනවා. බයලජ්ජා තියෙනවා නම් ඒ දඬුවමට බය නිසා. නමුත් සති සම්පජාඤ්ඤම් බික්කවේ සති සති සම්පජාඤ්ඤා සම්පයුත්තස හිරොත්තප්පං යම් කෙනෙකුට සතිය සම්පජාඤ්ඤය තියෙනවා නම් ඒකෙන් සම්ප්‍රයුක්ත නම් එයාට ඉබේම නොබෝ කලකින් තමන් කරන කරන හැම දෙයකම තියෙන සදාචාරාත්මක වගකීම එන්න පටන් ගන්නවා. ඒ සදාචාරාත්මක වගකීම ආව ඒ ඒ ඒකට අපි බයලජ්‍ය දෙක කියලා කියන්නේ. අන්න ඒ බයලජ්‍ය දෙකෙන් තමයි යම් කිසි කෙනෙකුට කවදා හෝ ඉන්දිය සංවරයක් ගන්න පුළුවන්. හිරොත්ප්පම් බිකවේ අසති හිරොත්ප්පංග බිකවේ විපයුත්තස්ස හතුබනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. යම් කෙනෙකුට බයලජ්‍ය දෙක නැත්තම් බයලජ්‍ය දෙකෙන් තොර නම් එයාගෙන් කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්න ඕනේ පදනමක් නැහැ කියලා කියනවා. සති සම්පජාඤ්ඤම් බික වේස් හිරොත්තප්පම් බික වේ සති. හිරොත්තප්පම් සම්පයුත්තස්ස ඉන්ද්‍රිය සංවරෝ. ඒ කෙනා තමන්ගේ සදාචාරාත්මක වගකීම් පිළිබඳ අවදි භාවයකින් සතිමත් භාවයකින් ගත කරන එකට ඉබේම ඉසල ඉසල එහෙම ඡන්දපරස ගති ඉන්ද්‍රංගේ අසංගර ගති තිබුණට කරගෙන කරගෙන යනකොට යාටම තේරෙන්නේ නැතුව ඉබේම කීකරු කෙනෙක් බවට ඉන්ද්‍රංගේ සංවරයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය තමයි සීලයට ආසන්න කාරණා. නිසා සීලය හරහා එන සතිය හරහා සති මේ බයලජ්‍ය දෙක බයලජ්‍ය දෙක හරහා ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය හරහා ශීලයේ සම්බන්ධ ඒ වාගේම තමයි මේ ඉන්දිය සංවරයෙන් තමන් කළ යුතු නොකළ යුතු යහපත් අයහපත් දේ තේරුම් ගතට පස්සේ ඒ අනුව ජීවිතේ හඩ ගහගන්නේ නැති කෙනෙකුට කවදාකවත් භාවනාවට වෙලා හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම භාවනා ඉඳගත්තට හිතේ කවදාකවත් අර ඉදිරියට යන ආධ්‍යාත්මික ශක්තිය නැහැ. එක්ක නිින්දට වැටෙනවා එක්ක වික්ෂිප්ත වෙනවා. ඉතින් ඒ නිසා ඒක අර ආජීවයයි නැත්තම් ඉන්දිය සංවරය බයලජ්‍ය දෙක සීලය වගේ ආජීවයයි මේ වීර්යය අතර පුදුම සම්බන්ධයක් මේ මේ සම්බොජ්ජංග ධර්ම වලට යනකොට කෙනෙකුට හම්බ වෙනවා ඒ පෙත ඒ ඒ ක්‍රමය යම් කිසි කෙනෙක් තේරුම් ගන්න නැතුව තමන්ගේ ඇවතුම් පැවතුම් වල කිසි වෙනසක් නොකර ඔය කොච්චර සතිය වඩන්න ගියත් සතියෙන් දෙන වඩා හොඳ අවස්ථාව තේරුම් ගන්න මින් තමන් කීකරු වෙන්නේ නැත්නම් ඉතින් ඒකාන්ත මේ පුද්ගලයාට ඉදිරි ගමනට අවශ්‍ය වීරිය නැතිකම, ඉදිරි ගමනට ඇති කුසීතකම, ඉදිරි ගමනට තියෙන තල්ලුව නැති ගතිය තේරෙන පටන් ගන්න එක තැන කරකැවෙනවා. මෙත් ඇහි වෙනවයි කියලා කියනවා. භාවනා එක තැන කරකැවෙනවා. ඒ නිසා එක තැන කරකැවෙනවා නම් උඟ දෙනෙක් හිතන විදිහට මෙනෙහි නොකරන නිසා හෝ පෙරපින් නැති නිසා හෝ එහෙම නැත්නම් හරි ගුරුය හම්බ ගුරුවර හම්බෙච්ච නැති නිසා හෝ Tamanට අවශ්‍ය හරි කර්මස්ථානයේ නැති නිසා හෝ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් නිතරම සලකා බලනකොට මගේ ආජීවය මේ අවතුම් පැවතුම් කායික වාචික ක්‍රියාවල යම් පැත්තකින් ප්‍රතිසද කරගන්න පුළුවන්ද කියලා. ප්‍රතිසද කරගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු හිතා ගන්න බැරි විදිය හරියට මේ හිස් කලයකට වතුර පුරවා හිට මිනිහා වතුර ඇදිල්ල නතර කළා අර කලයේ තියෙන හිල වහන්න හදනවා වගේ වහපු ගමන් හරික වතුර එකතු වෙන්න පටන් ගන්නවා. අමතර සම්බන්ධයක් තියෙන්නේ දෙන්නෙකුට මේ මූල ධර්මයේ සමානව ක්‍රියාත්මක කරන්න. මට මතකයි මේ පාවොක්කල ඉන්න වෙලාවේදී මම කමටහන් සුද්ධ කරන්න ගියා. ළඟ හැමදාම මට ඉතලේ සුදු හම්රවිල වාඩි වෙලා කමටහන් දෙනවා පුදුම ගෞරවයක් වෙනවා. පුදුමාකාර විදිහේ මේ ධර්මයට අපකප්ප වෙලා වැඩ කරන ගතියක් තියෙනවා. මොකද හැමදාම භාවනාවේදී කිසිම දියුණුවක් නැහැ වික්ෂිප්තයි. මේක ලස්සනට සායුරට අවිල්ල කියනවා ඔච්චර පිළිවෙලට භාවනා කරත් මොන જાති කෙරවකත් හිත එකඟ වෙන්නේ මේ নানা ආකාර විදිහට විසිරෙනවා කියලා. ඉතින් මම එක දවසක් මම ඒත් එක්ක මම යන්නේ මම සායුරට වාර්තා කරලා පස්සේ ඉතින් සායුර කියනවා මම මේ පාවොක්‍රමයේ උගන්වනවා කියලා මිනිස්සු নানা ආකාර ක්‍රම දාන්න හදනවා පාවොක්‍රමයේ කියලා එකක් ඇත්තේ නෑ අපිට ඒ කර්ම යෝගාවචරගේ හැටියට ඕනේ කමඨාන සුද්ධ කරලා දෙන්නේ මේ ඔක්කොටම හරියන එක ක්‍රමයක් නැහැ. දැක්කම නේද මේ සුද්ධ මහමුදුරෝ මට පේන්නේ යාගේ සීලයේ දෝෂයක් තියෙනවා කියලා. හයියෙන් භාවනා කරනවා හයියෙන් මේ ගෞරව කරනවා පොත්පත් කියවනවා සක්මන් කරනවා ඔක්කොම කරනවා නමුත් මොකද්ද සීලක දෝෂයක් තියෙන ඉතින් කොච්චර කෙරුවක් අත්තට භාවනාව අර ඇවතුම් පැවතුම් වල වචනයේ එහෙම නැත්නම් ක්‍රියාවල තියෙන අඩුවමක් නැතුව මේ කලියට කොච්චර වතුරක් කරුවත් හරියන්නේ නැහැ ඒක නිසා භාවනා වැඩසුම් වැඩමුළුවක් සකස් කරනකොට මුලින්ම කියනවා මේකට මෙන්න මේ අවතුම් පැවතුම් ටික ඕනේ වැඩි කතා බතා කරන්න යන්න එපා කතා කරපුවාම කලෙ හිල් වෙනවා එනත අනවශ්‍ය වැඩවලට අත දාන්න යන්න එපා එතකොටත් තමන්ගේ කලෙ හිල් වෙනවා ඉතින් කොච්චර වැක්කරොක්කත් අල්ලන්නේ ඒක නිසා පින් කරන්න දඟලන්න එපා පවු නොකර ඉන්න එකයි තියෙන්නේ එහෙම නැත්නම් මේ කායික වාචසික ක්‍රියා පුළුවන් තරම් නතර කරගෙන තමන් කරන හැම දෙයකින්ම කාට හරි නරකක් වැඩක් වෙන්න පුළුවන් නිසා කළ යුත්තම තමන්ට පැවරිච්ච ආරාධනාවක් ආපු වැඩ කරනවා මිස අනෙක් හැම වෙලාවෙදීම පුළුවන් තරම් ඒ තමන් චේතනාපූර්වක කරන වැඩේ හිත තියාගෙන ඉන්නව නැත්නම් සක්මනක වම දකුණු වශයෙන් හිත තියාගෙන ඉන්නව නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ හිත තබා ගැනීම බොහොම සරල බොහොම ඍජු පිටකට වැටෙනවා අන්න එහෙම ආජීවයේ හරහා යම් කිසි කෙනෙකුට මේ භාවනාවට ගැම්ම උනන්දුව කුසල ඡන්දේ වැඩෙන පටන් අරගත්තොත් ඒකට තමයි මේ විද්‍ය සම්බොජ්ජංගය කියන්නේ. ඉතින් ඒ නිසා යම් වෙලාවක Tamante සදාචාරාත්මක වක්කීම නැතුව ඔලොමොල තාලෙට රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාව, ගන්ධ රස පහස් කරන තියෙන ආසාව මතුවෙනවා කියන එක යෝගාචරයේ පාලනේ නෙවෙයි තියෙන්නේ. ඒක නිසා ධම්මවිජේ සම්බොජ්ජංගේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. නැතිකොට දැනගන්න ඕනේ මන්ට මේක නැති වුණා. ඒකට ආසන්න හේතුව සමහර වෙලාවට ඉඳපු ගමන් ওই මොකක් හරි එකක් තියන බලන තියෙන ආසාව ඇති වෙනවා. අහන්න තියෙන ආසාව ඇති වෙනවා. එතකොට තීරුම් අරගන්න ඕනේ ධම්මවිජේ ගැන ඉගෙන ගන්න එක නැති වෙලාවක් දැනගන්න ඕනේ. ඇති වෙලාවක් දැනගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් Tamanට අනේ මං කරගත්ත වැඩක් ඔච්චර වතුර දහහක් අදලා කලේ බින්දගත්තා වගේ කඩාගත්ත නේද කියලා ආයෙත් ධම්මවිජේ හත ගන්නකොට අනුප්පන්නා ධම්මවිචේ සම්බොජ්ජංගං උප්පාදෝති තංච පජානාති දැන් ආයෙත් තමයි තේරෙනවා භවනාත් හරි තමන්ට ආත්ම විශ්වාසයත් පහළ වෙලා ජයග්‍රහී විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට මේ හිතේ ධර්මයේ පිළිබඳ දිවිචක්ෂණ ඥානෙ පහළ වෙනවා. අන්නේ වැරදි රාශියක් කරලා තමයි කවදා හරි යෝගාවචරේ කෙනෙකුගේ උපදෙස් සහිතව දී ඇති වාතාවරණයකදී තමයි මේ ගොඩනගාගත්ත දියුණු කරගත්ත හරි වැරදි දන්න ගතිය, බයලජ්ජ ඇති කරන ගන්න ගතිය, හීන ප්‍රනීත දන්න ගතිය අඛණ්ඩව භාවනාව පරිපූර්ණී හොති කියන දියුණුවෙන්ට යන්න හදනවා කියනකොට දහස්වර අත්තරද්දලා තියෙනවා. අන්නේ අත්තරදි සිදුවෙන වෙලාවේදී පරිසරයේ ඒ පුද්ගලයාට හෙලා තලා කතා කරනවා. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි මේ වතර කොච්චර යෝගාවචර කියලා කිව්වත් මේ බලන්න මේ වැරද්ද දිගට කරනවා කියලා නිතරම අර ඒ යෝගාවචරකමෙන් දමලා ගන්නවා. නමුත් සත්පුරුෂයා මේකේ අමාරුව දන්න කෙනා දන්නවා මේ මිනිස්සයා ඇතුළතදී යම් ප්‍රයත්නයක් ගන්නවා. ඒ වුණාට හිතේ තියෙන අර චාරයක් නැතිකම කාමෙදි තියෙන ආසාව වංචනික ගති නිසා මෙයාව අරගෙන යනවා. නහය කඩාගෙන නහයට අහන්න නැතුව ඇදගෙන යන්නේ මීහරකෙක් වගේ යනවා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා පශ්චාත්තාප වෙනවා. අන්න ඒ වෙලාවේදී එවැනි කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ මේ භාවනාවේ මේ මට්ටම ඉක්මවපු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් ලෝකයා ගණන් ගන්නෙ භාවනා කරන්න ගිය ගමන් මිනිහා කෙලින් ගියත් වැඩදී ඇදට ගියත් වැඩදී මොන જાති කෙරුවක්වත් භාවනා යෝගාවචරක ඉන්ඩෝනේ මෙහෙමයි කියලා ලෝකයා එන්න පටන් අර ගන්නවා අපට කියලා දෙන්නේ. ඒ කියලා දෙන එකට අනුව ගියොත් ඒ ඔක්කොම සන්තෝෂ කරන්න හම්බ වෙන්නේ නැහැ. නිසා යම් ප්‍රමාණයක් Tamanට අත්‍යවශ්‍ය කරන්න සිද්ධ වෙනවා. ඒක පුළුවන් තරම් දන්න කියන කෙනෙක්. Tamanට වැඩි දියුණු කෙනෙක් එක්ක සාකච්ඡා කරුවොත් ඒ පුද්ගලයා කවදාකවත් මේකේ වැරදි දකින්න හදන්නේ නැහැ. දකින්නවා අබ්බමල් රේණුකාරේ මනස දවසින් දවස දියුණු වෙනවා කියලා. මේක තමයි කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. ඉතින් තමන් අපි හිතමු මේ ධම්මවිචේ සම්පොඥංගේ ඇති කරගත්තයි කියලා. අර කල්යාණ මිත්‍යා කීරදී උපාරතමන තේරුණයි කියලා. ඉතින් ඒ පුද්ගලයා ඊට පස්සේ මේ බාහිර සාසනය සලකලා එයා අනුන්ට උදව් කරනවා. කවදාකවත් ආයේ ලාභය සත්කාරය සම්මානයක් නැතුව ඒ මොකද Tamanට උදව් කරප කෙනාට ආය නැවත උදව් කරන්න හම්බ වෙන්නේ උදව් කරන්න වෙන්නේ නැවතත් මේ ශාසනයට එන බණට භාවනාවට එන අයට පුළුවන් තරම් අනුකම්පා කරලා මේකේ බය වෙන්න එපා. මේ ධම්මවිචේ සම්බොජ්ජගේ හැඳනකොට සෑහෙන අත්තරදි වෙනවා. නමුත් මේ අත්තරදි ඕනාමි කරනවා නෙමෙයි සිද්ධ වෙනදී. අන්න එතනදී ඔය ගියාට ධම්මවිචේ ආය එනවා. බය වෙන්න එපා සතියෙන් ඉන්න කියලා මේ මම හිතනවා අටුවා කතා එහෙම කියවනකොට පුදුමාකාර නිදර්ශන පෙන්ලා තිනවා. ඒ කොච්චර වැරදුනත් හිත වට ගන්න එපා. කුසල ඡන්දෙ නැති කර ගන්න එපා. නැවත නැවත කරන්න. කරනකොට කවදා හරි තමන්ටම තමන්ගේ කම සාවිදි අනුව කොට එන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගය තමන් තුළ කවුරුත් කියලා දෙන්නේ නැතුව කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ ඒ පුද්ගලයාට ඒත් එක අප්‍රත්‍යද්ද ධෛර්යයක් එනවා. ඕන දෙයක් ආවම දරා කියාගෙන යෑමේ හැකියාව. ඒ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට තමයි මේ යෝගාවචරයට මේ වෙන ලෝකේ ජීවත් වෙනකොට හම්බෙන ඥානියත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ හදනකොට මේ සදාචාරය හරහා සදාචාරාත්මක වගවීම හරහා ලැබෙන ඥානෙත් අතර විශාල වෙනසක් තියෙනවා සරුවචන සඳහන් කළා තියෙනවා මේ ශාන්ත දාන්ත ඇතා පිටට රජෙක් වුණත් නගිනවයි කියලා. මංගලහත්ති රාජයාකට ගන්නේ හොඳ කීකරු ඇතෙක්. ඒක මන්ද කිපිලා දඟලන්නේම පටන් අරගත්තොත් කවදාකවත් රජ කෙනෙක් ගොඩ වෙන්නේ නැහැ. අශ්විකුණත් හොඳට කීකරු නම් ආජානීය නම් රාජකීය හස්තිය විදිහට අශ්‍රය විදිහට ගන්නවා මිසක් හයිය තිබුණ පණියට රජ කෙනෙක් පාවිච්චිට ගන්නෑ. ඒක නිසා තමන්ගේ අරියත් භාවයට සුදුසු වෙනකොට හැම වෙලාවෙම ඒ තියෙන පවට බය ලැජ්ජ ගති එන්නේ එන්නේ එන්නේ වැඩෙන්න ඕනේ. ඒකේ ඒ කෙලවරක්ම නැහැ. ඒ බලාන යනකොට හොයාන යනකොට තියෙනවා රහත් භාවයේ සඳහා අපිට යම් ප්‍රමාණයක සදාචාරාත්මක වගකීමක් ඕනේ. ඊට වැඩි වගකීමක් ඕනේ පසේ බුදු භාවයේ සඳහා. ඊටත් වැඩි වගකීමක් ඕනේ සම්මා සම්බුද්ධත්වයට. සම්මා සම්බුදුරජා කෙනෙක් ඒ සඳහා පාරමිතා පුරනකොට උන්වහන්සේ වග වෙනවයි කියනවා මම කවදා හරි බුදු වුණොත් මම ප්‍රත්‍ය කරගෙන කිසි කෙනෙකුට මොනම විදියකින්වත් අකුසලයක් කරගන්න දෙන්නේ නැහැ කියලා. මාව හේතු කරන කවුරු හරි අකුසලයක් කරුවොත් ඒකට මම වග කියන්න ඕනේ. උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් තාදී ගුණය සදාචාරාත්මක වගකීම මිනිස්යන්ගේ ඇසුරේ හැම වෙලාවෙම බලන්නේ මේ මනස කොච්චර දුර්දාන්තයක් වුණත් ඒ වගේම මේ ਸਰවඥාන්සේ දැකලා නරක හිතක් පහළ වුණා නම් ඒක ਸਰවඥාන්සේගේ චරිතයට කැළලා. උන්වහන්සේ ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ මං සම්බන්ධ කරන කිසි කෙනෙකුට අකුසලයක් කරන්න බෑ කියලා. ඒක සාමාන්‍යයෙන් අවශ්‍ය නෑ අරිහත්ත්වයේ සඳහා අරිහත්ත්වයේ සඳහා කෙලෙස් වාසනා තිබුණට කමන්නේ යම් ප්‍රමාණයක් කෙලෙස් අයින් කරපුවාම තමන්ගේ වැඩේ ඉවර කරනවා සරුවඥන් වහන්සේ නමක් කියලා කියන්නේ එහෙම තමන්ගේ වැඩේ ඉවර කරගන්න එකක් නෙවෙයි අනුන් කෙරෙහි තද අනුකම්පාවක් තියෙන්නේ ඔතන ඒ රහස තියෙන්නෙම ඒ සදාචාරාත්මක වගවීමමයි සරුවඥාන්සේ කරා පැමිණෙන හැම කෙනෙකුගේ හැසිරීමට Tamange හැසිරීමට වගේ වග වෙන ගතියක් පේන්න තියෙනවා. ඒක දවසක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ආවිලා ලොකු ස්වාමීන් කෙනෙක් භාවනා අහලා මේක ලොකු හම්රුකාට ගියයි කිව්වහම ඉතින් ලොකු බලාපොරොත්තුන් ඇවිල්ලා තියෙනවා නමුත් එයාගේ ප්‍රශ්න විසඳිලා නැහැ. එයා යනකොට කිව්වලු ඒ හම්රුකාට ගියත් වැඩි හරි ගියේ නෑනේ කියලා ඒ කී කියා ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුරුත් ඇහිලා ලොකු සාන්තර කියලා තියෙනවා අහවල් කියන ආවා ලොකු බලාපොරොත්තුවක් ඇවිල්ලා තිනවා ඔබ වහන්සේගෙන් පස්සේ ඉතිරිලා මුත් යා ඔබ වහන්සේ කියන බලාපොරොත්තු සුන් කරගෙන ගියේ කියලා. ඊට පස්සේ කළා අනේ බුදුහාමුදුරු හිටියනම් උන්දගේ ප්‍රශ්නට කොහොම හරි උත්තරයක් දෙනවනේ මට බෑනේ කිව්වා. එච්චරයි. කවදාකවත් මේ මනුස්සයා මේ මට දොස් කියලා ගියේ කිය එයාගේ නරකයක් නේ. ඉතින් මගේ නොදැනුවත්කමනේ මට බැරි වුණා මේ මනුස්සයාට අවශ්‍ය දෙන්නේ. ඉතින් බුදු කෙනෙක් වුණා නම් බුදුහාමුදුරුවෝ ওই වැඩේ වෙන්න දෙන්නේ නැහැ. එයා නිසා පිටිපස්සෙන් ගිහිලා හරි ගමන්නේ අවශ්‍යතාවය සපුරලා දෙනවා කියලා. ඒ අර ඒ සදාචාරාත්මක වගීමේ අන්තිම සියුම්ම සංවේදීම පුරුෂයා විදිහට මම දැක්කේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒක ඒක ඒක හිතා ගන්න බෑ. උන්වහන්සේත් කතා කරනකොට ඇසුරු කරනකොට උන්වහන්සේ මොකක් දිගේද මේ හැසිරීම පවත්න්නේ කියලා. මොකක් මුල් කරගෙනද මේ හැසිරීම පවත්න්නේ කියලා හිතා ගන්න බෑ. ඉතින් කියනකොට කියන වචනෙන් නම මේ දේවල් කරන්න ගිහිල්ලා දිනුවත් පෙරදුමත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි යමකට ගහපා දීලා ඒක තමන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒ නැත්නම් අනුන්ට වැඩි ඉක්මනට වැඩ කරලා පෙන්වන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ. අපි මැරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරන්නයි කිව්වේ. එච්චරයි ඉතුරු වෙන්නේ. අපි මේ ඉන්නකන් නටලා මැරලයි. නමුත් ඉතුරු වුණාට පස්සේ ආදර්ශය ගැන කල්පනා කරන්න කිව්වා ජය පරාජය නෙවෙයි. පතර ඉතුරු වෙන මේකට කියනවා මේ ගුණ චරිතේ ආදර්ශේ එච්චරයි බලන්න තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම වෙච්ච හැම සිද්ධියකදීම දිනුව නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ සිද්ධිය මට මීට වැඩිය හොඳින් කරන්න අවස්ථාවක් තිබුණද? ඒක මං පැහැර හැරියද කියන එක පිළිබඳව ඒ තියෙන වගවීම නිසා සිද්ධිය අධ්‍යා බලන්නේ වෙනකොට එකකින් අතිරේක ලාභ ලබනද එහෙම නැත්නම් අවස්ථාවාදීව සිද්ධිය වශයට ගන්න නෙවෙයි. මේ සිද්ධිය මට භික්ෂුවක් විදියට, තෙරුණාංශ කෙනෙක් විදියට මට පුළුවන්ද මේ කිසියම් අතුරු ආන්තරාවක් ඉතුරු කරන්න නැතුව කැලලක් ඇති කරන්න තියෙන කරන්න කියන එක දැන් ඊයේ සාර්ථක වුණාට ඊග ඒ වැඩේම හෙට කරනකොට අච්චරයක්වත් වේදන්නේ නැතුව අච්චරයක්වත් චිත්ත පීඩায় නැති විදිහට ඒ කරන්න තියෙන උනන්දුව නිසා ඒ දල්වාගත් වීරිය රහත් උනත් ඉවර වෙන්නේ නැහැ. අපි හිතන රහත් වුණාට පස්සේ වැඩ ඉවර යතරින්න කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. ඊට පස්සේ බාහිර සාසනය වෙනුවෙන් ඒ කටයුතු කරනකොට රහත් වුණත් ඉවර කරන්න නැති වීරියක් එන්න පටන් ගන්නවා. ඒක එන්නේ මේ අර කන්න සුඛ ධර්ම අවබෝධ කිරීමේ තියෙන සංවේදීකම නිසා. ඒකට සරුවචන්හන්සේ දීපු ආදර්ශේ කවම කවදාකවත්. ඉන් පහල කෙනෙකුට 100% අංග සම්පූර්ණ කරන්න බෑ. සාරිපුත්‍ර සාන්තේ පුළුවන් තරම් උත්සාහ කරලා තිනවා කිට්ටු කරන්න බෑ. ඒක මහ විශාල අධිරාජ්‍යවාදී වෙනසක් බුදුහාමුදුරුවෝ ගාව තිබිලා තිනවා පුද්ගලනික ඇසුරු කිරීමේදී. ඉතින් ඊට පස්සේ තමයි මහා අසුමා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ගිහිල්ලා පෘථග්ජන කෙනා ඒ කන්න සුක්ඛ ධර්ම අවබෝධ කරනකොට තේරුම් අරගන්නේ දවල් මිකිල් රෑ දණිය සෙල්ලම. මිනිසුන්ගේ පේන්න කන්න සුක්ඛ ධර්ම තියෙන වගේ පෙන්ුණාට මේ පිටිපස්සරිච්චාම ලැජ්ජ නැතුව වැඩ කරනවා. ඒක පිළිබඳව යෝගාවචරය මේ ಗುಣ තමයි ළඟ තියෙනවායි කියලා එච්චරනම පශ්චාත්තාප විය යුතු නෑ. මොකද ඒක අරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේට වඩා හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා කියලා. අන්නේ ක්‍රමය සඳහා බලාපොරොත්තු වෙන මනුස්සයා තුළ දැල්වාගත්ත වීරිය හොඳේදිත් නරකෙදිත් හරියෑමෙදිත් පෙරදමකේ ජයග්‍රහණෙදිත් පරාජය හැම තැනකම බලන් ඉන්නවා මේක වෙහිට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් ගන්න. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ ගාවත් ඒ පන්දි ස්වාමීන් වහන්සේ ගාවත් වැඩ කරනකොට තේිනවා කිසිම දවසක දැන් වැඩේ ඉවරයි කියලා හැඟීමක් නැහැ. හැම වෙලාවෙම බලන මීට වඩා හොඳින් කිරීමේ හැකියාව. ඉතින් ඒක නිසා නිට්ටරෝම අවදි ගතියකින් ගත කරන්න. අන්නේ වීර්ය සම්බොජ්ජංගයේදී මේ ධම්මවිචය හරහා ඇති වෙන විරිය සම්පොජ්ජංගේදී මුලින් මෙච්චරම මේ සූක්ෂම භාවයක් දක්ලා නෙවෙයි මේ ජීවිතේ කැප කරලා පැවිදි වෙලා භාවනා කරන්නේ. ඉතින් හරි හරි විදමකින් වැය කිරීමකින් ප්‍රයත්නයකින් ආයාසයකින් පටන් අර ගන්නවා. ඔව් කවදා හරි අපේ මේ තේරවාද තේරවාද සම්ප්‍රදාය කියන වචනේ පාවිච්චි කරනොත් තෙරුණාංශ කියලා කියන්නේ මේ ශිල්පේ ස්ථාවර වුණා. මේ ශිල්පය කියලා කියන්නේ තාදී ගුණය ඇති කිරීම සඳහා දැන් දන්නවා. ඒකල යුතු එකම දේ මේ තාදී ගුණය ඇති කරගන්න එකයි නොසලින ගුණය නැත්නම් මේ අකම්පිය භාවය ඇති කරගන්න එකයි එහෙව්කම ඇති කරගන්න එකයි ඒ සඳහා වැඩ කළත් නොකළත් සත්පුරුෂයෙක් වුණත් අසත්පුරුෂයෙක් වුණත් මේ සඳහා කරන්න ඕනේ කියලා ඒ සාසනික හැඟීම ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයා මේ භාවනාවට හරි ගියා වැරදුනා සක්මන හොඳයි පරියන්කේ හොඳ නැහැ ඒවා සේරම ඒ ඉස්සර කර තිබුණු අගයන් ආඩම්බරයෙන් අයින් කරලා නිතිපතා ඒක චාරිත්‍රානුකූලව කරන්න පටන් ගන්නවා. එතකොට මේ වීර්ය චෛතසිකේ නැත්තම් වීර්ය සම්පොඥංගේ පවා පුදුම විදියට අපි කියන්නේ අනායාසයෙන් කරනවායි කියලා. ආයාසයෙන් පටන් ගන්නත් එක අනායාසයෙන් කෙරෙනවා. ඉතින් මේ ධම්ම විචය හරහා මේ වීර්යයට ආවත් අනායාසයෙන් කරන පටන් අරගත්තත් ඒ හදාගන්න හදාගන්න සම්පොජ්ජංගේ. <clears throat> අන්තිමට ඒ එවැනි ಗುಣ නැති එවැනි සදාචාරාත්මක වකිමක් නැති කෙනෙක් ඉදිරියේදී කවදාකවත් මවාපාන්න යන්නේ කවදාකවත් තේරුම් ගන්න උත්සාහ කරන්න යන්නේ නැහැ. උඹලඟ මේ කිසිම දෙයකට චාරයක් නැහැ. සදාචාරයක් නෑ ඔක්කොම කරනවා කියලා. තීරුම් අරගන්න බannෝ ඔතන තමයි මං හිතියේ. ඕක තමයි ඒ මේ දේ දන්නේ නැතුව කෙරුවොත් ඒ මනුස්සයා අවස්ථාවාදියෙක් වෙනවා. ඒ නිසා මේකෙන් Taman ආදර්ශයක් ගන්නවා මිස ඒක මේ අර සති සම්බොජ්ජංගේ වගේ ਸਰවචනanse විස්තර කරන්නේ තන වඩා ගන්නාලද මේ සදාචාරය තන වඩා ගන්නාලද මේ පවට ලැජ්ජාව සහ බය කවදාහකවත් අනුන්ට අඟවන තාලෙට තමන් උසස් කරගන්න අනුන් පහත් කරගන්න සලකන්නේ ඒක විවේකීව ඇති කරගන්නවා මම දැක්කේ පුද්ගලිකව තමන් ළඟ අත්තරද්දක් වෙන වෙලාවල් තියෙනවා නැත්නම් තමන්ගෙන් කොච්චර සතුටුමත් වෙන්න ගියත් අඩුපාඩු වෙන වෙලාවල් අන්න ඒ වෙලාවල් තේරුම් අරගන්නවා තමන්ගේ මනුස්සකම මතුවෙන්නේ එතන තමයි මේක ලස්සනට කියලා තිබුණා මේ මම මතක නැහැ කවුද කිව්වේ කියලා කතෝලික ෆාදර් කෙනෙක් එයා කියලා තිබුණා මේ සදාචාරය ඒක නම් මම හිතුව කොයි එකටත් වළංගුයි. සදාචාරය ගැන කතා කරනකොට මිනිස්සෙක් ආධ්‍යාත්මික අත්දැකීම් ලබා ගන්න පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික ජීවිතය ආධ්‍යාත්මික පුරුෂයෙක් තුළින් manussත්වයේ මතුවෙන තැන දක්වාම යන්න ඕනයි කියලා. මනුස්ස අඩුපාඩුකම් සහිත පුද්ගලයෙක් ආධ්‍යාත්මය ලබා ගන්න ගියාම සතිය වඩනවා සමාධිය වඩනවා ප්‍රඥාව වඩනවා අනේ සතිය වැඩෙනවා නම් හොඳයි සමාධිය වැඩෙනවා හොඳයි ප්‍රඥාව වැඩෙනවා කියලා මේක එකතු කර එකතු කර කර යනවා ඊට පස්සේ ඒක තැනකදී ආට තේරෙනවා මේක වැඩුවත් නැතත් මනුස්සයා තුළ ආධ්‍යාත්මයක් තියෙනවා ඊට පස්සේ මේ මාසයේ තියෙන එකම ගුණය තමයි වැරද්දට සමාව දෙන එක ඒකේ පළවෙනිම ආදර්ශය තමයි Tamanට වරදින තැන. ඒක උඩ දින අන්න manussකම මත වෙනවා. දැන් ආධ්‍යාත්මික පුරුෂේ ආධ්‍යාත්මය මුල් කරගත්ත එක්කෙනෙක් manussකමටපත් වෙන්නේ අත්තරදහරා. එතකොට තමන්ගේ හෝ අනුන්ගේ අත්තරද්දට යම් කෙනෙක් දක්වන ආකල්පයෙන් තමයි බුද්ධලේ මෝරලාද නැද්ද කියලා තේරෙන්නේ. අර අපේ සිංහල ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා එලා රජුරෝ කියලා කියන්නේ බොහෝම මේ සාධාරණ රජ කෙනෙක් කියලා කොතනකරි රටේ මේ යමුණු කුමාරයා එතකොට ඔය බලේ අරගෙන තිබුණා රාවන්තිස්ස රජුරෝ මේ කැලණියට සීමා වෙලා හිටියා ඔය උතුරු නැගෙනහිර පාලනය කරලා තියෙන එලාර් කියන බොහොම බලවත් ප්‍රතාපවත් රජ කෙනෙක්. ඒ රජුරෝ කියලා තිබුණලු කවදාවත් රාජ්‍ය දහනිය කාට හරි අසාධාරණයක් වුණොත් ගාන්ටරේ ගහන්නයි කියලා. සහපු ගමන් රජුරෝ ඇවිල්ලිවලා අහලා එචන් ජීම සාධාරණ ඉෂ්ට කරලා දෙනවලු. දවසක් රජුරන්ගේ කුමාරයා හොඳ ලස්සන අස්වකරත් එක්ක අරගෙන යනකොට දෙනක් එක්ක හිටව හරප්පැටියෙක් යට කරගෙන මරලා ගිහලා කියනවා. ඊට පස්සේ දෙන ඇවිල්ලා ගැව්වලු ගන්නට කියන කතාව හැටියට. සජ්ජුරු විමසලා බලනකොට ආරංචිනාලු ඒ මේ දෙනගේ කිරි පැටියා පොඩි පැටියා මේ තමන්ගේ පුතා කරත් එකට යටගෙන ගියයි කියලා. ඊට පස්සේ තමන්ගේ පුතා කරත් එකට යට කරලා මැරුවලු. අපිට තුන්වෙනි පන්ති පොතක විතර මට මතකයි ලියලා තියෙනවා. ඒ වගේ වැරද්දක් දිහා බලනකොට අරයාගේ මෙයාගේ මොකුත් නැතුව මේක සාධාරණව බලන්න පුළුවන් වෙන්න තමන්ගේ අත්තරදිත් අනුන්ගේ අත්තරදිත් මේ ධම්ම විචයට දාලා බලන්න නම් මේ manussකම ඉස්මතු වෙන තැන තමයි වර්ධින තැන. වැරද්දදී තමයි අපේ ප්‍රകൃතිය මතුවෙන්නේ. ඒ නිසා මේ කොච්චර ධර්ම විචේ වැඩුවත් කොච්චර වීරිය වැඩුවත් මේ යෝගාචර කවදාකවත් හිතන්නේ ඊට පස්සේ මම ගැතියි වර්ධින්නේ නැහැ කියලා. හැබැයි ඒත් එක වරහන් ඇතුලේ දාන්න වෙනවා වැරදි නොවන විදිහට කටයුතු කරනවා. ඒ සඳහා ජීවන දර්ශනේ හදා ගන්න නමුත් Tamange <clears throat> හෝ අනුන්ගේ වෙන සෑම වැරද්දකින් වෙන ඕක තමයි මනුස්සකම කියන්නේ. ඒකට දක්වන ප්‍රතිචාරයෙන් තමයි අපේ ගමන තීන්දුව වෙන නිසා Tamange වැරද්දක් දැක්කත් අනුන්ගේ වැරද්දක් දැක්කත් ඒ පුද්ගලයා දකිනවා මේ මනුස්ස ලෝකේ ඉන්නකම් 100% කාටවත් කරන්න බෑ. ඒ නිසා වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. එහෙම නැත්නම් Taman ඇසුරු කරන එකනගේ වැරද්දක් තියෙනවායි කියලා ඒ මනුස්සයා පිළිබඳ පහත් කරලා නීච කරලා කතා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මේ පුද්ගලයා වැරදි වලට යන පුද්ගලයෙක් නම් එහිමීට පැත්තකටලා Taman සත්පුරුෂෙන් ආශ්‍රයට අනේක තියෙනවා. ඒ නිසා භාවනා ජීවිතයේදී යෝගාවචරයට යම් දවසක තේරෙන පටන් අරගත්තොත් Taman මේ කරගෙන ගිය වැඩ පිළිවෙල නිසා දැන් හොඳ පැත්ත වැඩි, නරක පැත්ත අඩුයි. හැබැයි නරක තියෙනවායි කියලා ඒ යෝගාවචරයේ නරක හැම එකක්ම, මතුවෙන හැම එකක්ම මනුස්සකම අවබෝධ කිරීමේ ලකුණක් කරගන්නවා මිස මම අංග සම්පූර්ණ හොඳ මිනිස්සෙක් අනුමුත් මං වාගේ ඉන්න ඕනේ කියන කවදාකවත් එන්නේ මෙන්න මේ ගතියට බුදුහාමරෝ දේශනා කරලා තියෙන ධම්මවිචේ සම්පොඥංගේ විවේක නිශ්චිතව වඩන්න කියලා. ධම්මවිචේ හොඳටම තියෙනවා. ගැළපෙනවා. නමුත් කවදාකවත් ඒකෙන් අං එන්නේ නැහැ, මාන්නක්කාර වෙන්නේ නැහැ. විරාග නිසිතං, නිරෝධ නිසිතං ධම්මවිචේ හැලෙන වෙලාව තියෙනවානේ. පටල වෙන වෙලාවල් අන්දමන්ද වෙන වෙලාවල් එහෙම නැත්නම් බයලජ්ජ නැතුව වැඩ කරන වෙලාවල් අන්න ඒකෙදී දැන් ධම්මවිචේ නැති වේගන ගිහිල්ලා මම මේ අමන වැඩක් කරනවා කියලා කලබල වෙනවට වැඩිය ධම්මවිචේ නැති වෙනකොට Taman තුලින් අමන කම්මතු වෙන හැටි. Taman තුලින් තරන් නොවන වැඩමතු වෙන හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන් නා. වෙන කෙනෙක් බලන්නා වගේ, ਸਰුවචනාංශනමක් බලා ඉන්නා වගේ. මම හිතන්නේ එච්චර ලස්සන එච්චර సౌందర్యාත්මක දෙයක් මුළු ජීවිතේට තියෙයි කියලා. එච්චර පරිත්‍ත කරන හරියට කරන්න ගියත් වරදින තැන තියෙනවා. ඒ වරදිනකොට සතිය ගිලිහෙනවා, ධම්මවිචේ ගිලිහෙනවා. හැබැයි නිකන් අනුන්ගේ දෙයක් දිහා බලන්න වගේ බලන හිටියට පොට්ටෙක් වගේ ඒ Tamanගේ අඩුපාඩුව වැරද්ද දිහා බලන්න ඉන්න පුළුවන් විවේකීව බලහින්න පුළුවන් නම් විරාග නිස්සිතව, නිරෝධ නිස්සිතව, පරිණිසග්ගාන පස්සීව ඉතින් මෙතන ආයස්සරයක් අර කියන තාදී ගුණය ඔප්නං වෙනවා. තාදී ගුණයට නිර්වචනයක් වෙනවා. ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. අන්න එහෙම වෙන්න පටන් අරගත්තට ඇත්තටම කියනවා නම් මේ යෝගාවචරයේ වැරද්ද හරහා බුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියක් ලබනවා. හැබැයි මේක කවදාකවත් වැරද්ද කරලා වැරද්ද අනුමත කරන එක නෙවෙයි. වෙච්ච වැරද්දට තමන් ගත හැකි උපරිම ඒ හේතු බල ධර්මයේ අනාත්ම ස්වરૂපයේ මේක නිට්ටය නැති ගතිය තේරුන්න පටන් අරගත්තට පස්සේ තමයි මේ යෝගාවචරයට අර භාවනාවේදී සත්‍යවිසුද්ධි ක්‍රමයට අනුව මේ සංඛාර උපේක්ඛා කියලා කොයි එකම තුනත් ඒක පිළිබඳ උපේක්ෂාවෙන් බලා ඉන්න පුළුවන් ගතිය. හොඳත් එකයි නරකත් එකයි හරිත් එකයි වැරදිත් එකයි ලාභෙත් එකයි පාඩුවත් එකයි යසසත් එකයි ආයසත් එකයි ඒක වෙනකොට මිනිස්සු හරියට ගුලප්පු වෙනවා කලබල වෙනවා යසසට දුවනවා ආයසට එනකොට පශ්චාත්තාප වෙනවා ලාභෙට දුවනවා අලාභෙට කනගාටු වෙනවා දිනුමට දුවනවා පරාදයට අමාරුයි වේදනාව එනකොට කෑ ගහනවා සැප එනකොට පාටි දානවා මේ ඔක්කොම දිහා බලාගෙන මේ සේරගෙම තියෙන සමතුලිතතාවය බලන්නේ මේ හරහා යනවනම් ඒ යෝගාවචරයට ඒ මෙතෙක් කල නම් ඒක Tamanට කටපං කරටලක් කරදරයක් වුණාට දැන් බොජ්ජංගයක් වෙන්න පටන් ගන්නවා. ඒකම බොජ්ජංගයක් වෙන්න පටන් ගන්නවා. අන්නේ ඒ බොජ්ජංග වල ඔය වීර්ය බොජ්ජංගේ ආවට පස්සේ තමයි ඇත්තටම මේ භාවනා ජීවිතේ ප්‍රීතිය කියන එක එන්නේ. ඒ කියන්නේ සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා අපේ සාමාන්‍ය ඔය ප්‍රකාශනක් තියෙන. ඒ නිසා දෙනවා කවුරු මට බැන්නත්, වැරදුනත් මම ඉන්නේ මේක පොහොරක් කරගෙන ඉදිරියට යන්නයි කියලා. එතකොට මේ භාවනාවේදී පව මේ අපි උදාහරණයක් ගත්තොත් මේ ආනාපාන ඉන්නකොට මේ කකුල හොඳටම අල්ලලා දෙකට මිරිකන්නා වගේ. එහෙම නැත්නම් කවුරු හරි කඩලා ගන්න හදනවා වගේ. එම් බලාගෙන ඉන්නවා. මේ තරම් උග්‍ර දැන් කැඩේ දැන් පුපුරයි කියද්දිත් බැරිද මට මේක පිට අස්සේ සතිය දිහා බලන්න මේ මේ ආස්වාද ප්‍රසවාසයේදී සතිය පිහිටවන්නේ කියලා අර කවදාකවත් කරව නැති පරිේශන කවදාකවත් හිතා ගන්න බැරි වෙච්ච ඒවා නිකන් විනෝදාංශිත වගේ කරබැලීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා ඉතින් එතකොට මේ දුක් කරදර වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා අපි අර කලින්ම දවසක මතක් කරගත්තා වගේ කර්ම වලින් පැනලා යන්න කිසිම ආසාවක් එන්නේ නැහැ. ඒකත් පැනලා ගියොත් තව ආත්මයකට ගිහිල්ලා ගෙවන්න වෙනවා. ඒ නිසා හිතනවා එන්න හරියක් එරියස් දෙක වරේ. දැන් මම ගෙවන්න ලෑස්ති. මම ඉන්නේ දැන් හොඳ මට්ටමක පුළුවන් තරම් වරින් කියලා. හැබැයි ඉල්ලගෙන ගන්නව නෙවෙයි. එන දෙයට ඉදිරිපත් කරගෙන සියල්ල සිටුවන්නේ යහපතටයි. දැන් මේ නඩුව විනිශ්චය කරන්න හදන්නේ කියලා ඒ එළඹෙන ගතියේදී මේ යෝගාවචරයට තියෙන ඒ ගුණය මේ උගාක්ෂා මේක පාලියේදී සාහසික ගුණයක් එන්න පටන් ගන්නවා. අනික් මිනිසුන්ට තියෙන ෆීලිංග්ස් වලට නෙවෙයි වැඩ කරන්නේ. අනික් මිනිසුන්ට තියෙන මේ අගයන් ආඩම්බරයන් සන්තෝෂ කරන එක නෙවෙයි වැඩ කරන්නේ. දැන් මගේ වැඩේ ඉවර වෙන්නයි හදන්නේ. ඒක නිසා දුක එනවනම් කමක් නැහැ. සැප එනවනම් කමක් නැහැ. ලාභේ වරෙන් පාඩුව වරෙන් කියලා ආහනේ මට්ටමට එනකොට උඟාවක් වෙලාවට වෙන්නේ සමාජය විසින් මේ මිනිස්සයා තල්ලු කරලා විසිකොල ගන්නවා. ගැළපෙන්නේ නැහැ. කිසි තැනකට ගියාට ගැළපෙන නිසා මේ මනසට පැත්තකටලා ඔය වැඩක් කරගෙන ඉන්න පුළුවන්. මොකද සෙනගිගේ තියෙන්නේ අත්තට වඤ්ඤා අසුචි මනසක්. සේවන් භජନ୍ତି සේවන්තිච කාරණත්තා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මිනිස්සු හැම වෙලාවෙම වැඩක් කරන්නේ මේ Tamanට කීයක් හරි මේ මිය කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා වගේ මොකද්ද යටි අදහසක් තියෙනවා. එයාට ඒක දැන් හොඳට තේරෙනවා. Taman උනත් මේ යමකට බහැලා කටයුතු කරන්නේ මොකක් හරි යට තියෙනවා ඒකේ සන්තුෂ්ත කරන තණ්හාවක් හෝ දිට්ඨියක් හෝ මානයක්. ඒකත් දකිනවා. ඒ ජමේ කඩා ගන්නත් බෑ. නමුත් පුළුවන් තරම් බලනවා පැනලා වැඩ කරන්න යන්නේ නැහැ. පැමිණෙන දුක දෙකදී හොඳට බයලජ්ජ පිළිබඳ හැඟීමක් ඇතුව වීර්යවන්තව කඩගොන. නමුත් ඒක විවේක නිශ්චිත විරාග නිශ්චිතව කරගෙන යනකොට ඒ යෝගාවචරයට ඒ මේ ගත කරන හැම වෙලාවකම ක්ෂණ සම්පත්තිය කියන එක එළඹ සිටිනවා කියන ගතිය එන්නේ එන්නේ එන්නේ තේරෙනවා මේ ක්ෂණ සම්පත්තිය උදේ නැගිටිපෙන්නලා නිින්දට යනකම්ම කිසිසේත්ම ඉරියව්ව නිසා හෝ වැස්ස නිසා හෝ අවුව නිසා හෝ ආහාර නිසා හෝ වේදනා නිසා හෝ මොනම දෙයකින්වත් ක්ෂණ දෙකක් අතර රසයේ වෙනසක් නැහැ. jigatoම ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒකෙදි මේ හරි වෙලා විදීක්ෂණ සම්පත්තිය වැරදි වෙලා විදීක්ෂණ සම්පත්තිය එහෙම නැත්නම් පව් කරනකොට ක්ෂණ සම්පත්තිය පින් කරනකොට සම්පත්තිය කියන ඔක් ඔක්කොම බලකොඩලි මට්ටම් වෙලා හැම වෙලාවෙම ක්ෂණයේ එළඹිලා හිටින්න පටන් ගන්නවා. සමහර වෙලාවට කැඩලා යනවා. නමුත් එහෙම යන්න ගියාට පස්සේ තමයි යෝගාවචරයේ මේ මේ බොජ්ජංග අවසානයේ තියෙන උපේක්ෂාව හෝ එහෙම නැත්නම් ඔය සත්‍යවිසුද්ධි ක්‍රමයේ අවසානයේ තියෙන සංඛාර උපේක්ඛාවට වගේ තියෙන උපේක්ෂාව උපේක්ෂා 10ක් වෙන්නලා තියලා තියෙනවා අපේ ශාසනයේ. ඒකට එන්න පටන් අරගත්තට පස්සේ ඕනම කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා එහෙනම් මේ මිනිස්යාට ඒ ජීවිතේ ගත කරගන්න හම්බ වෙන ජවය උනන්දුව එළවුම කොහෙන් දෙන්නේ කියලා සැපේදී දුකේදී සමාන විදිහට යොදනවනම් හරියට දෙකම එනවනම් ඒ මනසා ඒ අවදි භාවයේ දිගට පවත්තන්න කොහෙන්ද කුසල ඡන්දේ පහළ වෙන්නේ කොහෙන්ද මේ එළවුම ඉන්නේ කියන එක මොනම ක්‍රමයකටවත් කියන්න බෑ මොටිවේෂන් එක. මේ මම නිවන් දකින්න හරි එළවන එළවුම ඒක නිකන් දී වෙලා යන්න පටන් ගන්නවා. අර ගෙන ආපු ගැම්මට තමයි යන්නේ. ඒ වෙලාවේදී සියල්ලම සිද්ධ වෙනවා. හැබැයි ඒක පිළිබඳව හරි අවදි භාවයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකම තමයි ඒක පැත්තකින් ඔය සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ උපේක්ෂා සියලු සංස්කාරයන් කෙරේ සමහිත. අන්න ඒ විදිහට පදන් වුණාට පස්සේ තමයි ඒ සමාධිය මේ මාර්ග සමාධියක් පාටපත් වෙන්නේ නැත්නම් අනුලෝම ඥානයකට සූදානම් වෙන්නේ නැත්නම් මාර්ගයකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ හිත වැඩ කරන්නේ මෙහෙමයි කියලා හරි අමාරුයි මේ කෙලෙස් සයිසයකට තේරුම් ගන්න. නමුත් වේගන වේගන වේගන යනකොට තමයි තේරෙනවා ධර්ම නියාමයකට තමයි ඊට පස්සේ වැඩ යන්නේ. ධර්මයේ විසින් වැඩේ බාර ගන්නවා වැඩේ බාර ගත්තට පස්සේ තමන් නිකන් යනවට වැඩිය අරගෙන යනවා. එතකොට අසංස්කාරිකව තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඒ අසංස්කාරකයට පුහුණුව තමයි මිච්ඡත වටින ගැඹුරු ධර්ම කටයුතු කරත් බොහොම විවේකීව බොහොම විරාගීව බොහොම නිරෝධ සම්පන්නව එහෙම නැත්නම් බොහොම පටිනිස්සක් ගන්නපස්සේ අතහැර දමන ගතිය වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ ඒ ලෝකේ හසුරවන්න යන්නෙත් නෑ හතරස් දේ රවුම් කරන්න යන්නෙත් නෑ රවුම් දේ හතරස් කරන්න යන්නෙත් නෑ පැවි එනේන தത്വෙට හැඩගැහෙන එකට නිදර්ශනයක් පෙන්වන්නේ වතුර භාජනයකට දාපුවාම මේ වතුර ටික භාජනේ හැදේ ගන්නවා ඒකලා අඩියටම යනවා මතු පිට පර්ෆෙක්ට් ලෙවල්. වතුර කොහෙ තිබ්බත් මතු පිට ඒකාන්තෙම සමතුලිතයි. තියෙන්නේ අඩියමයි. ගිහිල්ලා කියන්නේ මට මේ හැඩය ඕනයි කියලා. Taman ඒ හැඩයට සකස් වෙන ගතිය තියෙනවා. ඉතින් මේවා මේ මේ ඒ වතුරේ තියෙන ගුණ සේරම මේ తాදී ගුණයට ඉතාමත්ම සමීප නිදර්ශන. අවස්ථාව හැටියට මමිනිච්ච අවස්ථාව හැටියට Tamanට හැඩ ගැහෙන තියෙන අවස්ථාව බලනවා මිස ඇයි මවන්නේකොට මෙහෙම අවස්ථාවක් ආවේ කියන ප්‍රශ්න කවදාකවත් එන්නේ නැහැ. ඒකෙම අනිත් පැත්ත කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් ඇයි මවන්නේකොට මෙහෙම අවස්ථාවක්පත් උනේ කියලා කියනවනම් ඒ මානසික තුලින්මතු වෙන්නේ ඒකාන්තයෙන් ඔලමලකම මිසක්කා අවස්ථාවට හැඩ ගැහිීමේ කුසලතාවයක් නැතු යනවා. යම් වෙලාවකට අපිට මතුවෙන ඕනම දෙයකට හැඩ ගහන්න පුළුවන් වෙනකොට ඒ සුකනම්මේ භාවයේ තමයි මේ තාදි ගතිය කියලා කියන්නේ. නොසැලෙන ගතිය එහෙම නැත්නම් අකම්පිය ගතිය. ඒක මේ ආගන්තුක දෙයක් නෙවෙයි දැනට තියෙනවා. ඊයේත් මතක් කරා විදිහට මේක හිතෙන් නිකන් නෝන්ජල්කමක් වගේ. ඇයි ඉතින් අපි එනේන දෙයට හැඩ ගහින්න හැදෙන්නේ? අපිට ඕන විදිහට පරිසරය හදන්න හදන්නේ කෙනෙක්ට. අපිට ඕන විදිහට පරිසරය හැදීම සංස්කාර වෙනවා. පරිසරය අනුව තමයි සකස් වීම සකසෙන්න පුළුවන් පුළුවන් උපරිම ඉඩ සලකලා බලනට අසංස්කාරිකව ඒ වැඩේ කරනකොට සම්පූර්ණ අර න්‍යාය ධර්මයන් ක්‍රියාත්මක වෙනවා මිස මෙතන ක්‍රියාත්මක කරන්නෙක් මමෙක් ආත්මයක් එහෙම නැත්නම් සංනාවක් මානයක් දිට්ඨියක් ක්‍රමයෙන් ගෙවි යෑමක් සිද්ධ වෙන්නේ මේ නිවන ධර්ම ඉවර වෙලා එන උපේක්ෂාවට යනකොට ඒ උපේක්ෂාවත් බොහොම විවේක නිසිත විරාග නිසිත කරනකොට තමයි ඒකේ බොජ්ජංග ධර්ම تعلق කරගෙන ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයකට මෙතෙක් තැන් තැන් වල හදාගත්ත ಗುಣ එක චිත්තක්ෂණික ඔක්කොම පෙළ ගැහෙන හැටි ආන්නේ පෙළ ගැහෙන වෙලාවට එනකොට තමයි ඒ රබර් රැටයක් රත් වෙලා කර වෙලා අන්තිමට එක පාට් හෝස් කල පුපුරලා යනවා වගේ ඔක්කොම අර මේ මාර්ග චිත්තයකට හිත සකස් වෙනවා. ඉතින් අර යන වෙලාවේදී ඒ තාදී ගුණ වැඩෙන වෙලාවේදී තමයි තේරෙනවා මේ අවසානයේදී පෙන්වන දන ඒ විමුක්තියේ තියෙන අර චිත්ත ආතති නැති ගතිය අසහන නැති ගතිය ටික ටික ටික ටික පේන්න පටන් අර ගන්නවා ක්‍රමයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ ඉතින් ඒක නිසා ඒ දේවකට ලැබෙන පරිසරය තමන්ගේ හැකියාවල් අනුව සකස් කිරීමට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කාලකරම සූත්‍රෙ පෙන්වන්න හදන ඒ නොසලින කම්පිය ගතියයි අපේ අවසාන પરමාර්ථය කියලා තේරුම් ගන්න එක. తాදී ගුණය උපේක්ෂාවේ අවසාන પરමාර්ථය කියලා තේරුම් ගන්න එකයි දෘෂ්ටි සකස් කිරීම නැත්නම් යෝනිසෝ මනසිකාර්යයයි. ඉතින් මේ අද වෙනකොට අපි දව බණ හතක් අහලා තියෙනවා මේ ධර්ම දේශනා අනුසාරයෙන් තම තමන්ට තම තමන්ගේ පෙත අනුව හැකිතාක් දුරට මේ උපේක්ෂා ගුණය තාදී ගුණය පිනිස මේ ධර්ම දොටස් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා